සත්තානං විසුද්ධියා සෝක පරිත්තවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්සංගමාය නායස්ස අතිකමාය නිබ්බානස්ස සච්චි කිරියාති සද්ධාවන්ත ආර්මික පිටුනේ පිටුනේ අද ධර්ම දේශනාව අපි මහා කස්පත්තාන සූත්‍රයට ඇතුළත්වන සූත්‍ර පාඩයක් තමයි සනි මාත්‍රකා ස්ථානයේ සබා ගන්න තිබුණේ. පින්නතුනි මුළු බුද්ධ දේශනාවේම 84000ක් ධර්මස්කන්ධයේම බුදුරජාණන් වහන්සේ කාල වකවානුවක් පැහැදිලි කරපු එකම දේශනාව තමයි සතිපට්ඨාන සූත්‍රය. උන්වහන්සේ වදාළ මහණෙනි අවුරුදු 7ක් අන්තිමට උන්වහන්සේ දින 7 දක්වා ඉගෙති කළා. දින 7ක් නියම විදිහට සතිපට්ඨානය සම්පූර්ණ කළොත් එයාට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් ඒ කාන්තේම අනාගාම ඵලයට පත් වෙන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළ තියෙනවා. බලන්න පින්නසත් අපි සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලින්ම සාම නිර්භයව විපීතව උන්වහන්සේ පැහැදිලි කරනවා මේ සතිපට්ඨානය හරියට ප්‍රගුණ කළොත් දින හතෙන් අපට නිවන් දකින්න පුළුවන්. හැබැයි අපි කවදයක් මතක තියාගන්න ඕන අපිට පාරමී පිළිලා තිබුණොත් පමණයි තියෙන්නේ නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි අපි පාරමී ගැන හොයන්න යන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට ආනේ අපේ පාරමී පිළිලා තියනවාද? නැත්නම් අපේ පාරමී පිළිලා නැද්ද? අපිට ත්‍රි හේතුක ප්‍රතිසංගයක් තියනවාද? ඒවා අපි කිසිලෙත් එහෙම කල්පනා කළාට අපිට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනේ අපට තියෙන්නේ අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ වදාළ මේ භාවනා ක්‍රමය ප්‍රගුණ කිරීම තමයි අපිට කරන්න තියෙන එකම කාර්යභාරය. එහෙම නැතුව පාරමී නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. පාරමිතා කියන්නේ පුරුදු කිරීමනේ. දන් දෙන්න පුරුදු කිරීම දාන පාරමිතා. සිල් දකින්න පුරුදු කිරීම සීල පාරමිතා. එතකොට මේ පාරමිතාවන් පිළිතුරු සම්පූර්ණ වෙන්නට ඕන ඒක පැහැදිලිවම අර්ථ කතාවේ සඳහන් වෙනවා. එතකොට පිළිතුරු දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ කායම අයම් වික්කවේ මාර්ගෝ. එතකොට සසරින් එතර වීමද කියන එකම මාර්ගය තමයි මොකද්ද? මෙන්න මේ සතර සතිපට්ඨාන. සත්තානං විසුද්ධිය. ඒ කියන්නේ කෙලෙසුන් නිසා අපිරිසුදු භාවයට පත් වෙන සසර දුකට භාජන වෙන සත්‍යයන්ට විසුද්ධිය පිහිට පිහිට පවතිනවා මොකද්ද? මේ සතර සතිපට්ඨාන. මේ සූත්‍රයේ ශෝක පරිද්දවාන සම සමතික්ක මායාදී වශයෙන් ඔය ශෝක පරිදේව දුක් දුන්නත් මේ සියලු කරදරවල නිදහස් වෙන්න එකම මාර්ගය තමයි මොකද්ද? සතර සතිපට්ඨාන. එතකොට පින්නතුනේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, විපාකපස්සන ධම්මානුපස්සන. එතකොට මෙන්න මේ හතරට තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී මුලින්ම වදාරනවා මේ සතිපට්ඨානය දියුණු කරගන්න කරුණු තුනක් තියෙන්න ඕනේ. ආකාපි සම්පදානෝ සතිමා ආසාවක් කියලා කියන්නේ මේකට හොඳ වීර්යයක් තියෙන්න ඕන. සාමාන්‍ය බාහුව බලයෙන් නැත්නම් අපේ පායේ හයිය නෙවෙයි. අකුසල ධර්මයන් නැඩපවත්තන් හොඳ වීර්යයක් තියෙන්න ඕන. ඒ වගේම කුසල ධර්මයන් උත්පාදවා ගන්න හොඳ දෙවි වීර්යයක් තියෙන්න ඕන. ඒ සාමාන්‍ය වීර්යයක් නෙවෙයි. ඒක හොඳ වීර්යයක් තියෙන්න ඕන මේ සතිපට්ඨානෙ දියුණු කරන්න. ආකාකී කියලා කියන්නේ සර්ගේ පින්න තුරලා දානවා ලෞකික දින වැඩි කර ගන්න උනත් අනිවාර්යෙන් හොඳ උත්හාන සම්පදාවක් තියෙන්න උත්හාන සම්පදාවක් නැත්නම් නැගී සිටි වීර්යයක් නැත්නම් අපිට ලෞකික දින වැඩි කර ගන්න පුළුවන් ලෞකික දින වැඩි කර ගන්නවත් බැහැ එතකොට පින්නතුනි මේ සාමාන්‍ය මේ ලෞකික ජීවිතේ දිනු කරගත්තත් හොඳ වීර්යයක් අවශ්‍ය නම් සසරේ විතර වීමට මොනතරම් වීර්යයක් අවශ්‍යයි. ඒ නිසා අපි දාම් කියන හැටියට හොඳටම වීර්යය ඇති කරගන්න ඕන. මොකද තේරවාද ධර්මයේ තියෙන රටවල් වල විශේෂයෙන් ගුරුම රටේ, ඒ වගේම තායිලන්තයේ, ඒ වගේම සමහරවිට මැලේසියාවේ ආරම් කීපයක් තියෙනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේලා අපිට මුණ ගැහුනම කියන්නේ මේ ලංකාවේ ආමතුරුවන්ටත් ඒ වගේම මේ ආයතයන්ටත් සමහර වෙලාවට සීලය තියෙනවා. හැබැයි වීර්ය බිඳුවක්වත් නැහැ. එයා ඒක පැහැදිලිව අපිට කීපතාවක් කියලා දෙන බුදුමරණ ගිය වෙලාවේ ඒ වගේ මැලේසියාවේදී ශ්‍රී ස්වාමීන් වහන්සේලාගේ එකම මතය තමයි ලංකාවේ අයට සීලය කියනවා නමුත් වීර්ය නැහැ. ඒ නිසා පිළිතුරු දෙයකට පොද වීර්යයක් තියෙන්න ඕන. වීර්යයක් නැත්නම් මේ වැඩේ කොහොමවත් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. ජීවිතය හාමුදුරුවෝ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ සාමාන්‍යතර පැයක් පැයකමාරක් තමයි පරියන්කෙන්නේ. නමුත් වෙනතුනේ අපි මේ සමූහ භාවනාවට සම්බන්ධ වුණාම අත්හරි පුදුමයි පැය 4 පරියන්කෙන්නේ. දැන් පුදුම සමාධියක් උන්වහන්සේලාට තියෙනවා. මොකද මේ වැඩේ කරන්න හොඳ ප්‍රබල සමාධියක් තියෙන්න ඕනේ. එනිසා දැන් අපිට උත්සාහ සම්පදාව නැත්නම් ආශාව කියන මේ දැඩි වීර්ය තියෙන්න ඕනේ. ඊළඟට පිළිතුරේ ආසාපි සම්පදා සම්පදානය කියලා කියන්නේ හොඳ නුවණක් තියෙන්න ඕන. නුවණ නැතුව මේ වැඩේ කරන්නත් බැහැ. හොඳ නුවණක් අපිට තියෙන්න ඕන. දැන් සතරේ විතර වීදී නුවණ. ඊළඟට පිළිතුරේ සතිපා. සතිපා කියන්නේ මොකක්ද? සිහිය තීරුවෙන් සිහිය තියෙනට ඕන. සිහිය නැත්තම් මේ වැඩේ කරන්න බෑ. එතකොට පිළිතුරු දැන් මේ සතර සතිපට්ඨානයේම පිටන් ඉදිරියේදී ශ්‍රවණය කරනකොට තීරෙයි. මේක හෙත් පිටින්ම කියන්නේ සිහිය දේව කීම ගැන තමයි මේ සති සතර සතිපට්ඨානයම සතාගතයන් වහන්සේ වදාරා. එනිසා සිහිය තුළින් තමයි සිහිය දිනු කරන්න කියන මොකක්වත් නැහැ නේද? සිහිය දියුණු කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි සිහියෙන්ම තමයි සිහිය දියුණු කරන්නේ. ඒක සතර සතිපට්ඨානයේ ඉදිරි විද්‍යාවන යනකොට තේරෙයි. හැම තැනම තියෙන පදාරා දැනගන්න. දැනගන්න. රාගයක් ඇති වුණත් දැනගන්න. දේශයක් ඇති වුණත් දැනගන්න. විරාගයක් ඇති වුණත් දැනගන්න. සමාධියක් ඇති වුණත් දැනගන්න. හැමදේම නිවන් අවබෝධ කරලා දැනගන්න කියන එක තමයි මේ සූත්‍රේ පදානාති පදානාක්යෙන් සතියම තමයි එතන තේරුම් වෙන්න ඕනේ. ඒ නිසා දැන් අපි සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම පිළිතුරට මතක් කරන්නේ දැන් භාවනාව. දැන් මේ සතිපට්ඨාන කියන්නේ හිතකින් භාවනාවක්. එතකොට දැන් මෙතන විශේෂයෙන් අපේ පිළිතුරලා බොහෝ සෙයින් බලාපොරොත්තු මේ භාවනාවට ආරම්භය කොහොමද අපි දාගන්නේ කියන එක. ඒක මේ විශේෂයෙන් අපේ කන්දල මහත්මයාම විශේෂයෙන්ම ඉල්ලා හිටින මේ භාවනා කරන්න මූලික අරිතාලම. එතකොට පිළිතුරු දැන් භාවනා කරන්න මූලික අරිතාලම තමයි දැන් අපි කාලේ සපාර්ථ දැන් වැඩි කරන්න කියලා කියන්නේ නැහැ. ටික ටික අපි මේ කාලේ වැඩි කරන්න ඕන. හැබැයි මේ භාවනා කරනකොට පිටතොලි දැන් මොකේ ඉඳගෙන ඉකම්ම ඉඳලා හරියන්නේ නැහැ. ඒක ධර්මයේ ඉගෙන ගන්නත් ඕන සමාධිය දියුණු වෙන්නත් ඕන. මේ දෙක එකට යන්න ඕන. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවක පැහැදිලි කරනවා ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, සමතය, විදර්ශනාව කියන මේ හතරම ප්‍රගුණ වෙන්න ඕන. එතකොට දැන් සමහර අය ධර්මය ඉගෙන ගන්නවා නමුත් භාවනා කරන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. සමහර ධර්මය ඉගෙන ගන්නේ නැහැ භාවනා කරනවා. ඒක හරියන්නේ නැහැ. දැන් බලන්න මේකට දැන් උදාහරණයක් කිව්වොත් අපි දෙස් මතක් කළා සමහර වෙලාවට දැන් කෑම හොඳට යාගෙන තියෙනවා දැන් කෑම මේකටත් ගෙනල්ලා තියෙනවා හැබැයි කන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ධර්මයේ හොඳට දාන්නවා නමුත් ඒක ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. සමහර වෙලාවට කෑම කන්න හිතේ තියෙන අර කෑම උයා ගන්න නැහැ. ඒකට මොකද කන්ද වෙන්නේ? කන්ද දෙයක් නැහැ. හුලක් තමයි කන්ද වෙන්නේ නේද? ඒකට ධර්මයේ දන් නැතුව භාවනා කරනවා ඒකත් ප්‍රතිඵල රහිතයි. ඒ නිසා පිළිතුර අපි ධර්මයේ ඉගෙන ගන්නේ භාවනා කරන්නට ඕන. ධර්මයේ ඉගෙන ගන්න ගමන් භාවනා කරන්නට ඕන. ඊළඟට භාවනාවේදී එකපාරම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඒ සමහර අය හිතනවා දැන් භාවනා කරගෙන යනවා. ඉතින් අද නම් හොඳ දෙවි අධිෂ්ඨානයක් ගන්න මම අද කොහොම හරි සමාධියක් ඇති කරගන්නවා කියලා. ඉතින් ඔන්න සමාධියක් නැහැ. ඉතින් ඔන්න නැගිටලා ඉන්නවා. අද දවස නම් අන්තිමයි. කිසි සමාධියක් නැහැ. එහෙම හිතන්නද? හිතනවා. ඒක එහෙම හරියන්නේ නැහැ. එහෙම දැඩි එහෙම ලොකු අපේක්ෂාවක් තියාගෙන මම හදිස්සි වෙලා මේ භාවනාව දිනු කරන්න බෑ. ඒ නිසා භාවනාව දිනු කරන්ද විශේෂයෙන්ම සිහිය නුවණ දෙක අත්‍යවශ්‍යයි. සිහිය නුවණ දෙක අත්‍යවශ්‍යයි. දැන් මූලික වශයෙන් භාවනා කරන කෙනෙක් මුලින්ම වාඩි වෙන්න ඉගෙන ගැනීමක් වටිනවා. මොකද වාඩි වෙන්න පෙරුව අපිට මේ වැඩේ හරියට කරන්න බෑ. හැබැයි දැන් වාඩි වෙන්න බැරි අය කලබල වෙන්න ඕන නැහැ. වාඩි වෙන්න බැරි අය ඒ හොඳ සමන්ත ගැලපෙන ආසනයක වාඩි වෙලා භාවනා කරන්නත් පුළුවන්. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ අපි ඉදිරියේදී ඉස්තර කරනවා සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කළේ කොහොමද ආනාපාන සතියේදී උතුම් කායම් පරිදාය පරිමුඛං සති මුඛත්ත දෙස්සා එතකොට පිළිතුරේ කය මුදවට ඉරිදු සබා ගන්න ඕන. කය මුදවට කෙලි තියා ගන්න ඕන. ඒක පිළිතුරේ දැන් තරුණ කාලේ ඉඳලම පුරුදු කරන්න ඕන දෙයක්. කය ඉරිදුව තියෙනකොට පිළිතුරේ හොඳට සමාධිමත් වෙන්න හිත. ඒක අපි පැහැදිලිවම දන්නවා. මේ පිළිතුරලා මුරුමරස් එහෙම ගිහිල්ලා තියෙනවා නම් සමහර වෙලාවට භාවනා හෝල් එකකට ගියාම නම් අපි කැටි ගන්නවා. හරියට ගල් කන් තීපාවක්. කිසිම කෙනෙක් හේත දෙහිත් ඇර වෙලා නැහැ. ඒකට පුදුම වීර්යයක් තියෙනවා. මේ භාවනා මධ්‍යස්ථානවල කවුරු හරි නිදි කියලා වැටෙනවා දැක්කොත් ඒ ප්‍රධාන කර්මස්ථානකාරී වහන්සේලා කකුලේ ගහන. ධර්මයේ ගිලන්නේ. එනලා උන්වහන්සේලා වචනේ කියන්න දෙහිඳ ඇඟිල්ල එක්ක වහම එළියට යනවා. එහෙම නිදි කියලා ණයට වෙනම ශාලාවක් තියෙනවා. ඒ අය දාන්නේ දෙන්න. උන්වහන්සේලා කියනවා එහෙම කරන්නේ මොකද අර භාවනා ශාලාවට සීන විද්‍යේ ගුරුකලොත් හැමෝටම මේක යනවා. ඒ නිසා තමයි උන්වහන්සේලා ඊවර්ණේ වැඩපවත්වන්න තමයි ආකාරුණික දෙයක් කරන්නේ බොහොම කාර්මික. ඒ නිසා පිළිතුර හොඳට කය ඉරිදුව සබා ගන්න ඕනේ වැඩේට. එහෙම නැත්නම් ඒක කරන්න ටිකක් අපහසුයි. ඒ නිසා හොඳට උඩුකය පිළිස්සලාගෙන අපේ ඒ සමහර වෙලාවට අපි වයෝ වෘද්ධ වුණාම කොහොමද කරන්න අමාරුයි මොකද කාලයක් පුරුදු කරලා තියෙන විදිහ තමයි අපිට ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් ඔන්න අපි දැන් භාවනාවට සූදානම් වෙනකොට අපි ධර්මයක් ඉගෙන ගන්නේ. අපි බොහෝම සීයෙන් බොහෝම සංසම්ව ටික ටික කාලේ වැඩි කරනවා. විනාඩි 5ක් වුණත් කමක් නැහැ. විනාඩි 5ක් වුණත් කමක් නැහැ බොහෝම සීයෙන් මුලින්ම කරන්න ඕනේ තමන්ගේ ඉන්න තැන දැනගන්න ඕනේ. දැන් මේක පිළිබඳව හිතට ගන්න. දැන් සමහර වෙලාවට දැන් අපි දැන් භාවනා හෝල්ලෙක් කියනවා නම් තමන්ගේ ගෙදර මේ බුදුන් වහන්සේ තැන භාවනා කරනවා නම් දැන් මම මේ ඉන්නේ අම් බුදුන් වහන්සේ තැන කියන එතන ඉඳලා ඒක. දැන් මේක බලාපොරොත්තු වෙන සිහිදීම කරන්නේ. ඒ සමහර වෙලාවකදී එකපාර වාඩි වෙනවා. ඉතින් මොන සමාධියක් බලාගෙන, ආලෝක බලාගෙන, නොඑක් නොඑක් කෙලි බලාගෙන භාවනා කරනවා. ඒවා කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ. දැන් මේ භාවනාවේ සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම කියන සිහිය දින කරා. ඒක තමයි භාවනාවට යනකොට ඒ තමන් වාඩි වෙන්න යන තැන ගැන නැත්නම් තමන් වාඩි වෙන තැන ගැන සාහයක් මම මේ වාඩි වෙන්න යන්නේ විහාරෙට. මම දැන් වාඩි වෙන්නේ දැන් මේ භාවනා කරන තැන. ඊළඟට පිළිතුරු තව දෙයක් අපි හිතට ගන්නට ඕන. භාවනා කරන ආසනයේ වෙන කිසියම් දෙයකට ප්‍රයෝජනෙට ගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අර භාවනාව කියන කරුත්තේ නැතිලා යනවා. දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා ජීවිතී සාමහත්ල මේ ආසනයේ ඉඳගෙන මේ බණ පොතක්වත් බලන්නේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයවත් කියවන්නේ භාවනා කරන ආසනයේ. මොකද ඒකට ලොකු ගරුත්වයක් තියෙනවා. ඒකට ඒ ආසනයේ දක්ෂිනකොටම පහම වෙනකොට සමාධිමත් වෙනවා. ඒක ඉඳගෙන පස්තරේ බලන්නයි තවත් තවත් දේවල් කරන්නයි තේ බොණ්ඩයි ගියාම එකක් සාමාන්‍ය ආසනයක් වත්පත් වෙනවා. ඒ නිසා ඒ ආසනේ උඩට වෙක් කරගෙන දැන් අපි මුදවට වාඩි වෙලා දැන් මම මේ වාඩි වෙලා ඉන්නේ විහාරයක්. ඒකට මම මේ වාඩි වෙලා ඉන්නේ මම භාවනා කරන තැන. ඒක එතන ඉඳලම තමන්ගේ සතිය හොඳට පිහිටවනවා. සතිය දැන් මේකේ බලාපොරොත්තු වෙන්නම සිහිය නොවන දිනු කර ගැනීම. ඊළඟට පින්නස්නේ දැන් තමන් විශේෂයෙන්ම අපි බොහෝ දෙනෙකුට භාවනා කරන අය ඉතින් අපේ අධ්‍යක්ීම හැටියට ආනාපාන සතිය බොහෝම හොඳයි. ඒක කිසිම වරදක් නැහැ. ඒක තාම හොඳයි මේ ලෝකේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා බෝසතාණන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ මේ ආනාපාන සතිය ප්‍රගුණ කිරීමෙන්. මේ කුංචි උත්තරයන්ද බලාගෙන ඉඳලා තමයි උන්වහන්සේලා උත්තරීතර තත්ත්වයට පත් වෙන්නේ. හැබැයි පින්නතුනේ සමහර ආයතන ආනාපානසික පාරම අල්ලගන්න බෑ. සාමාන්‍ය මෙත්තා භාවනාව ඇත්තටම හොඳයි. මේ මූලික සමාධිය ඇති කරගන්න. දැන් කෙනෙකුට භාවනා කරනකොට මෛත්‍රී භාවනාව බොහොම හොඳයි. මේ මෛත්‍රී භාවනාව කරනකොට සමහර වෙලාවට ආනාපානසික අහු වෙනවා. එතකොට දැන් බලන්න මෛත්‍රී භාවනාවෙන් දැන් මූලික වශයෙන් අපි කරනකොට දැන් අපි සාමාන්‍ය කර්මස්ථානයේ තියෙන මම සෝපත් වෙන්නේ නිදුක් වෙන්නේ නිරෝගී වෙන්නේ වායර නොවේවි ඔය විදිහට ආසිය තියෙනවා නමුත් පිටුතුනේ අද ඉඳලා මේක ප්‍රායෝගිකව අත්දැකලා බලන්න දැන් අපි දැන් මෙතන තියෙනවා ගොඩාක් දේවල් පොතක් තියෙනවා මේ වටාර්ථ තියෙනවා මේ වතුර එකක් තියෙනවා ඔරලෝසුවක් තියෙනවා දැන් මේ පිටුතුනේ ඉන්නවා දැන් මම ඇස් දෙක පියාගෙන ඉතින් හැම එකක් ගැනම හිතනවා. පොත්, වතුර, විදුල, වතාවත, මොරලෝසු, නෑතු. මේ හැම එක ගැනම හිතුවොත් මට හරි අමාරුයි භාවනා කරගන්න. අමාරු නැත්තේ. දැන් මට එක දෙයක් දැන් මේ වතුර විදුල විතරක් මම අරමුණු කරා නම් වතුර විදුල වතුර විදුල තමයි හිතන්න ලේසි. දැන් මේක ඔක්කොම හිතන්න ගියොත් හරි අමාරුයි. ඒක හරි සංකීර්ණයි. ඒක ලොකු බරක්. ඒ හිතේ සමාධිමත් භාවයක් ඇති කරගන්න අමාරුයි. ඒ නිසා පිළිතුරු මෛත්‍රී කර්මස්ථානයේ ප්‍රතිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා. හැම එකෙම කියන්නේ එකම දේ. ඒ නිසා අපි සුවපත් මම සුවපත් වෙමි. මේ කර්මස්ථානයේ පොඩි වෙන තරමට හිත එකඟ කරගන්න දෙන්නේ. ඒ නිසා මුදට ප්‍රඥාද නැත්නම් හෙට දවසේ භාවනා කරනකොට මේ ක්‍රමයේ ටිකක් අත්දැක බලන්න. හිතාගන්න බැරි විදියට හිත සමාහිත වෙනවා. සමහරවිට දැන් ප්‍රඥාවක් තියාගන්න බැහැ. නමුත් මේ ක්‍රමයේ භාවිතා කිරීම තුළින් මම සුවපත් වෙමි. අන්තිමට මම කියන කෑල්ලත් අයින් කළා. තමන් මවාගෙන සුවපත් වෙමි. සුවපත් වෙමි. කටින් කියන්නේ හිතින් හිතනවා. එතකොට පින්නතුනේ වහාම සිත සමාධිමත් භාවයටපත් වෙනවා. එතකොට මේ හැම වෙලේම වෙන්න ඕන මොකද්ද? සතිය තමයි ජීව වෙන්න ඕන. දැන් දැන් අපේ සතිය අ අතමායික හිතක් තියෙනවා නම් මේ භාවනා අරමුණ ඔස්සේම අපි වෙන ඈතට යනවා. සමාහලට භාවනාශ්‍රේණි තමයි නැති රාගයන් උපදී. සමාහලට නැති දේශයන් නැති වෙන්නේ භාවනාශ්‍රේණි. ඒ නිසා පිළිතුරු මේක බොහොම තීක්ෂණව කරන්න ඕනේ. හැබැයි කිවල් මූලික වශයෙන් භාවනා කරනකොට ප්‍රතිපිට යනවා. හිතේ ස්වභාවය අනේකයි. ඒක වළක්වන්න බෑ. හිත කියන්නේ හිතේ හිතන්නේ නේද? එතකොට හැබැයි දැන් ওই භාවනාසනේ දැන් සමහර දවස්වලට අපි හිතමුකෝ කිසිම චිත්ත සමාධියක් ඇති වුණේ නැහැ භාගයක් කියලා. ඉතින් නැගිටිනකොට බොහොම කනක් සම්ලෙන් නැගිටින්නත් හොඳ නැහැ. මොකද හැමදාම ඒකේ ආනිසංස අපි දකින්න. දැන් සමහර අය හිත විචිත්ත වුණාම අද නම් හරි ගියේ නැහැ. කිසි වැඩක් නැහැ. මොනවා වුණාද මන් දන්නේ සමහර කටි කාලයක් භාවනා කරලා ඉස්සර සමාධියක් තිබුණා දැන් නැහැ. ඕවම තමයි කියන්නේ. නමුත් පින්නතුනේ භාවනාවෙන් එහෙම විචිත්ත වෙලා හරි නැගිටින ස්ථාන අනේ මම මූලික වශයෙන් සෝදානම් මොනේ තථාගතයන් වහන්සේ වදාළ ඒ ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ කරන්න තමයි මම උත්සාහ කරේ. ඉතින් මම වාඩි වුණේ සදා. ඉතින් මම ඒකට වෑයම් කළා. ඉතින් ඉතින් සිත් වුණාට ඒකේ තියෙන ආදීන නැත්නම් එක්කෙනෙක් කලකිරෙන්න නරකයි. අනේකින් හිත විචිත්ත වුණා. දැන් අර වේරුකාණ සම්මාස්තු පොතක තියෙන මහතුරාවෙන් දැකලා තියෙනවා. යමෙක් භාවනා කරන්ද පරියන්ති ගැනීමක් පිළිබඳ මහා කුසලයක්. ඒ නිසා මූලික වශයෙන් භාවනා කරන කෙනෙක් ඒ විදිහට ඒ කර්මස්ථානේ ඊටාම කුඩා වශයෙන් ඒ කර්මස්ථානේ බලන්න හැම කර්මස්ථානයක්ම හරියට කුංචි. නමුත් කරන්නේ බොහෝ කුංචි කර්මයක්. ඊළඟට දැන් අබුද්ධෝපාද කාලවල බලන්න භාවනා කරන ඒ වෙනත් අන්‍ය ආගමික නැත්නම් ඒ තාපසවරු මොන්ති අරමුණක් ගන්න. දැන් පාඨක කදිනේ ගන්නවා. පාඨක පතවි කියන්නේ බලන්න. ඉතින් මොන ධ්‍යාන උපදවනවා. ඊළඟට දැන් අරූපාවසර භක්ම ලෝකවල බලන්න. අහත දිහා බලන්න අනන්තෝ අහකාරෝ. අහස අනන්තයි අහස අනන්තයි කියලා භාවනා කරනවා. ඉතින් ආකාස අනන්තයි භක්ම ලෝකෙ උපදිනවා. හිතානන්තය හිතානන්තය කියලා භාවනා කරන විඥානන්ත ආයතනය තුළ එතකොට මේ අපේ හිත එකම කරගන්න අත්‍යවශ්‍ය මොකද්ද මේ කර්මස්ථානය පුළුවන් තරම් පොඩි වෙන්නට ඕන. ඒ සාමාන්‍යයෙන් නැත්තන් තේරෙනවා මේ එක දෙයකට හිත යොමු කරන්න පහසුයි. එතකොට බෞද්ධයන් හැටියට අපි මේ ඒකාග්‍රතාවය ඇති කරගන්නේ අපි එකක් දැනගන්න ප්‍රේතයක් දැන් ධර්මී කරගන්නවා භාවනා කරන ඇයි මේ හිත ලොකු ඒකාග්‍රතාවයකට අපි ගේන්න මෙච්චර මහන්සි ගන්න. ඒ සමාධියක් ඇති කරගන්න. සමාධියක් ඇති කරගන්න වෙන කිසිම දෙයක් සඳහා නෙවෙයි යථාර්ථයේ දකින්න. ඒ සමාධි භාවනා සූත්‍රයේදී සමාධි වික්‍රේ වාරේත සමාහිතෝ යථාභූතක් පස්සති. මහන්සි සමාධිය දිනු කරන්නේ සමාධිය දිනු කිරීම තුළින් තමයි යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. පින්නතුන් බලන්න දැන් සාමාන්‍යයෙන් අපි කොටස් පස්තරයක් හරි අසමාහිත විචිත්ත වෙලා කොහේ කියවුවත් අපිට මේ පස්තරේ දැන් සමහර අකුරු ටික ඔක්කොම කියවිලා ඉවරයි. ඒකෙ දිලිච්ච කිසි දෙයක් කොළොට ගිහිල්ලා නැහැ. ඒකෝර බලන්න සාමාන්‍ය පස්තරයක් කොටස් පහක්වත් කියලා තේරුම් ගන්න බැ අසමාහිත එකක් කියන්නේ. ඒක ඔළුවට යන්නේ නැහැ. ඉතින් පින්නතුනේ අසමායක හිතක් තියෙන කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලන්න පුළුවන්. බෑ. ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අල්ලන්නට අනිවාර්යයෙන්ම ප්‍රබල සමාධියක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් අද බොහෝ දෙනා අහන දෙයක් තමයි කොහොමද සෝමාන්තේ? ඇත්තටම මම දකින විදිහට මම ඊළඟ සතියේ ගුරුවරු විශේෂයෙන් පූජනීය නාවින සාල්වහන්සේ මතක් කරන විදිහට ඇත්තටම අද කාලේ හැටියට සෝතාපන්න වෙන්න ඕන නම් චතුත්ථ ධානයේ පැත්තකින් තිබ්බත් පඨම ධානයවත් අවශ්‍යයි. පඨම ධානයවත් නැතුව නම් සෝතාපන්න වෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රබල සමාධියක් තියෙන්න ඒ ප්‍රබල සමාධිය තුළින් තමයි කියන්නේ අපි යථාර්ථයේ දකින්නට ඕන. එතකොට දැන් භාවනා කරන යන මූලික යෝගියා තෙමුණ භාවනාවේ සය භාගයක් භාවනා කරනවා. ඒ භාගයක් භාවනා කරමු. දැන් භාවනාවෙන් නැගිටින්න සූදානම් වෙනවා. මේ දැන් නැගිටින්නයි හදන්නේ කියලා ඒක අපිට ඒ ගැන සිහිය තියෙනවා. එකපාරම නැගිටලා හදන්න භාවනා කළා සමාධිය තිබුණා. කියලා නැගිටලා යන්නේ නැහැ. විනාඩි දෙක තුනකට කලින් දැන් මම නැගිටින්නයි සූදානම්. ඒකත් එයා දන්නවා. හදානවා. එයා ඒකට භාවනා කරගෙන යනවා. ඒක භාවනාව වලින් එකක් එයා දන්නවා. ඊළඟට භාවනාවේ නැගිටින එකක් එයා දන්නවා. ඊළඟට පිළිතුර දැන් සාමාන්‍ය ටික කාලයක් කොහොම භාවනා කරලා යම් කිසි සමාධියක් ඇති වුණාට පස්සේ ඉතින් අපි ඒක හැමදාම විපස්සනාවට හරවන්නට ඕනේ. විපස්සනා උකද බුද්ධ ශාසනයේදී අපි බලාපොරොත්තු වෙන එකම දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. එතකොට ප්‍රබල සමාධියක් කියනකොට ඒ සමාධිය නැතිින්ද කලින් අපි හිතනවා දැන් එතකොට මේ සමාධියක් මට තිබුණා. කොහෙද මේ සමාධිය තිබුණේ? ඔව් අපේ මේ ශරීර කෝෂය තුළ තමයි තිබුණේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන තමයි මේ සමාධිය තිබුණේ. එතකොට දැන් පින්නතුනි මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන එකක් ගන්නවානේ. ඒකට යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා අපි දන්නවානේ. එහෙමනම් මම මගේ මගේ ආත්මය කියලා අල්ලන්න බෑ කියලා අපි දන්නවානේ. එතකොට පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධේ ඇතුළු කරගෙන පැවිදි සමාධිය ගැන කවර කතාද කියන්නේ ඔක්කොම අනිත්‍ය නම් ඒ ඒ පංච උපාදානස්කන්ධය උපකාර කරගෙන ඇති සමාධිය ඒකාන්තයෙන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මෙන්න මේ ත්‍රිලක්ෂණ අපි හැමදාම කුරුත්තක් හැටියට භාවනා කරන නැගිටිනකොට හිතන්නට ඕන. පිළිතුර ඕක තමයි නිවන් දකින්න වැඩ පිළිවෙල. ඔබට වඩා දෙයක් තියනවාද? ඔබට වඩා දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් කියනවා නම් නෑ ගුප්ත ක්‍රමයකින් මේ වෙනස් ක්‍රමයකින් නිවන් දකින්න පුළුවන් කියලා අපි ඒ විදිහට යනවා නම් අපිට සත්‍තාවක් අපේ ඉතුරු වෙලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙත් තමයි අපි මේ ගමන යන්නේ. එහෙම නැතුව දැන් ගිහියෙක් හරි පැවිද්දෙක් හරි කියලා නෑ නේද අනුක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙම මෙහෙම තමයි නිවන් දකින්නේ. ඉතින් පිළිතුර එහෙම අනුගමනය කරනවා කියලා කියන්නේ ඒක අපිට ඒ සත්‍තාව නෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වඩා අපි ඒ කියන කෙනා පිළිගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ නම් ඔන්න ඔය ක්‍රමවේදය තමයි මොකද්ද? ඔව් සමාධියක් ඇති කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයමයි දකින්න ඕනේ. එතකොට දැන් සෝතාපන්න වුණාට පස්සේ කරන්න තියෙන අමුතු දෙයක් කරන්න නෑ. සෝතාපන්න විච්ච කෙනා අනාගාමී, සකදාගාමී වෙන්න ඕන නම් ඒ කරන්න තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක දකින්න. සකදාගාමී කෙනා අනාගාමී වෙන්න අවශ්‍ය නම් එයා කරන්න ඕනේ මොකද්ද? මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. ඊළඟට තියෙන තුනේ අනාගාමී වෙච්ච කෙනා රහත් වෙන්න ඕන නම් එයා කරන්නත් ඕන මේ පංච පාදානස්කන්ධේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. රහතන් වහන්සේ කරන්න ඕන කල්ප කියනවා. එක්තරා අවස්ථාවක සරියුත් මහ රහතන් වහන්සේ වදාලා රහතන් වහන්සේටත් කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. ඒකට උන්වහන්සේ කර චිත්ත ධම්ම සුඛ විහරණය කතා. උන්වහන්සේලා බොහෝ පහසෙන් ඉදී සඳහා උන්වහන්සේලා දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඉලක්කණය. එතකොට පිළිඳින භාවනාව කිරීමේ මූලික කරුණ වෙන්න ඕනේ මොකද එතකොට සතිය දිනු කර ගන්නවා. දැන් අපි ජීවන අරමුණ තමයි අනිවාර්යෙන් අපේ ජීවන අරමුණ තමයි තියෙන්නේ. නමුත් මම අද සමාධියක් ඇති කර ගන්නවා. මම අහවල් දැන් අහවලාට අර විදිහේ ආලෝක තියෙනවා. මෙයා මීදු මේ ඉන්නවා වගේ. ඒවා එකක්වත් හිතන්න ඕනේ. ඔය ආලෝක කියන ඒවා ඔය පාවෙනවා වගේ කියන ඇත්තටම මොකක්ද කියන්නේ උපක්ලේශය. නම් මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධිය කියලා සුද්ධියක් තියෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධියෙන් කෙරෙන්නේ පිළිතුරේ මග්ගන්ත අමග්ගන්ත නස්වා කිතඥාන මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධිය. ඒ කියන්නේ සීල සුද්ධිය සම්පූර්ණ කරලා, ඒ කියන්නේ සීලවත් භාවය ඇති කරගෙන ඊළඟට චිත්ත විසුද්ධිය කියන අර අපි කියපු ප්‍රබල සමාධියක් ඇති කරගෙන ඊළඟට දිට්ඨි විසුද්ධිය කියන දිට්ඨි කියන සාමාන්‍ය දෙකේමනේ. ඒක මේකෙන් අපි දකින්නේ ආමිනාවලා අරයමයා එහෙමනේ. අපි දකින්න ඕනේ මේක නාම රූප ගොඩක් කියන හැටියට අපි දකින්න ඕනේ. සංකාවිතරණ විසුද්ධිය කියලා කියන්නේ මේ නාම රූප පිළිබඳව අපට තියෙන සැකය. සංකා දුර්වල ඥානය තමයි සංකාවිතරණ. මකා මක ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ගය අමාර්ගය දැනගන්න ඥානය. ඒ කියන්නේ අපි භාවනා කරගෙන යනකොට ඔන්න ආලෝක. ඉතින් පොදුමයි සමහරව මේකට පුදුම විදිහට පිටු වෙනවා. දැන් අපි නින්දට කරන තියෙන්නේ ඒ වගේ තමයි පිළිතුරේ ප්‍රබල සමාධියක් ඇති වුණාම පරයන්කයක් ගහන්න තියෙන්නේ. ඒක ඕනමයි. ඒ වගේ දැන් සමහර අය ඉන්නවා භාවනාව දියුනේ. ඉතින් ඕන ලයිට් ආලෝකය වගේ ආලෝකයේ දිහා බලන්න තමයි දැන් ඉඳගත් වෙලේ ඉඳන ආලෝකය. පිටිත හරි මායාකාරී ඉතින් ආලෝකයක් උපද්දවන දේවල්. මෙයා පැය ගණන් මේක දිහා ආ එකෙන් දැන් මම ලොකු තැනක තමයි ඉන්නේ. ඉතින් කිම්මතුලි ඔය අර ආලෝකයේ දිහා බලාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒවා භාවනාවට උපක්‍රිය. ඒවා දිහා බලා ඉඳලා වැඩක් නෑ ආලෝක පිටිච්චේ. අපි ඉන්නෝනි අර අපේ අරමුණේ. ඒ අරමුණේම අපි ඉන්නෝනි. එහෙම නැති වුණොත් අපි වෙන මාර්ගයක යන්න සිද්ධ වෙනවා. එහෙම කිව්වොත් කවදාකවත් භාවනාව සාර්ථක කරගන්න බෑ. සමහර වෙලාවට ඔතෙන් කියා ඕනම යෝගී කහ වෙන තැනක් උතර. හොඳ ගුරුවරයෙකුක් නැතුව ගියොත් මාර්ගාභග ඥාන දර්ශන විසුද්ධියේ කියෝයි ඔය ඔය කාලෝක බල බල කාමයක් ගත කරනවා. ඉතින් ඊට පස්සේ ඔන්න එතන ඉන්න ගුරුවරයෙක් හරි කවුරු හරි ඥාන සර්ටිෆිකේට් දෙනවා. පොණ දෙමුලා සෝතාපන්නයි. ලංකාවේ පිටුතුනේ එහෙමයි ගොඩ ඉන්නවා. ඉතින් අපේ ස්ථානවලට එනවා ඉන්න කාරණා. ඉතින් මම සෝතාපන්නයි. නැත්තම් මම අනාගාමී. හැබැයි මේගොල්ලෝ මේ අනාගාමී යහට යන්නේ නැහැ. ඒ හේතුව තමයි මොකද දැන් අනාගාමී රහත්තුමෙම මේ ජීවිතයේ විතර ඉන්න බෑනේ. ඒ නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? අනාගාමී ධර්මයේ පරිතිනවා. හැබැයි ගොරුවටත් නෙවෙයි. එහෙම නිකම් උසාවක් කියනවා නෙවෙයි. ඒගොල්ලෝ දැන් හිතනවා ලොකු සමාධියක් තියෙනවා. ඒගොල්ලෝට සාමාන්‍ය බලපුවාම තමයි සෝතාපන්නයි. අනේ මම සක්කදාගාමී හිතෙනවා. නැත්නම් ගොරුවරු කියනවා. ඉතින් එහෙම ආපු දවසට එක අම්මා කෙනෙක් දැන් මෙයා කොහොම දැඩිවම කියා හිටියා මම දැන් අනාගාමී තත්ත්වේ ඒ වෙලාවට ඉතින් අපි මේ අම්මත් එක්ක කොහොම කතා කරගෙන ඉතන ටික වෙලාවක් පෞරේ විස්තරේම කතා කරගෙන ඉන්නකොට ඉතින් මම හිතුවා කොහොමද ධර්මණු ගුරු ගැන කිව්වා මේ වගේ කණේ සාමනාත් ඉඳලා හිටලා පොරුවක් තමයි කියේ බලන්න අනාගාමී කියනවා අන්තර පංච සීලෙත් එතකොට අපි දෙන්න කොහොමද මේ සෝතාපන්න කෙනෙක් කියන්නේ කවදාවත් මුසාවක් වෙන්නේ නැහැ නේද? සමහරවිට බොහොම ආදරව පිළිගන්නවා. ඇත්තට මේකේ තේරෙන්නේ මේ බොරුවක් කරනවා නෙවෙයි, අර මුලා වෙලා ඉන්නවා. ඒ නිසා පින්නතුනි භාවනාවේදී එකම දෙයක් දැනගන්න ඕනේ භාවනා කරන්නේ නම් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි සතියමයි ජීවෙන්න ඕනේ. දැන් බලමු අපි සතිපට්ඨාන සූත්‍රයේදී මේක ඉතාම හොඳට අපට පැහැදිලි වෙනවා. ඊළඟට පිළිතුරු අපි අර සූත්‍ර දේශනාවක් කියන සකුණක් කියලා. මේ සකුණක් සූත්‍රය අපි මතක් කළාම මේ කාල වේලාවත් මදි. නමුත් අපි බලමු මේ සකුණග්ගේ කියන සූත්‍රයේ අර කුංචි වටකුරුල්ලේ අහු වෙනවා අර ලොකු සතෙකුට කුස්සෙක් වගේ සතෙකුට නිදුලිනියෙකුට අහු නාම මේ වටකුරුල්ල කියනවා දැන් මෙයා හිතනවා මෙයා කෑ ගහනවා විලාප කියනවා මේ බුදුරජාණන්සේ උපමාවක් විලාප කියන අනේ අපේ පිය පරපුරෙන් ආපු උරුමය තුළ හිටියනම් පියාගේ උරුමය තුළ හිටියනම් අපිට මේ විපත් විපත්ති වෙන්නේ නැහැ කියලා මෙයා විලාප කියනවා. දැන් අර විදිහට වුණා. එතකොට මේ කිතුනේ එහා බොහොම මාන්නෙන් මුසපත් වෙලා ඉන්නේ. එහා උඹට කොහෙන්ද පිය උරුමය මොනවද ලැබෙන්නේ? එහෙනම් නෑ මට පිය උරුමය ලැබිච්ච දෙයක් තියෙනවා. ඉතින් මේ කිතුනේ එහා මොකද්ද? පිය උරුමය ලැබිච්ච දෙයක්. මෙයා කියනවා දැන් අපි වැඩි හිටිය අපට කියලා දීලා තියෙන ගොඳු රූප වෙනකොට මේ පස් කැට ලොකු පස් කැට නෙමෙයි කුඹුරු ආපුවාම ලොකු පස් කැට කැට යට හැංගිලා ඉන්න. ඉතින් නමුත් මම එහෙම නැතුව මේ අනවශ්‍ය නැත්නම් ඒ ගෝචර ස්ථානයේ හිටපු නැති නිසා තමයි මට මේ විපත්ති වුනේ. ඉතින් විදුලි වෙනවා බොහොම මහාන්නේ කියලා එහෙනම් මම බොහොම අසහරිනවා. පුළුවන් නම් මගේ බේරියක්. ඉතින් දැන් මේ කුංචි වල කුරුල්ල ඉතින් අර පස්සටයක් උඩට ඇවිල්ලා විද්‍යුත් අභියෝග කරන පුළුවන් නම් දැන් මාව අල්ලගන්නේ. මම එන්න මගේ ළඟට. ඉතින් විද්‍යුත් දේනියා මාන්නේ මොකද පස්සටලා මෙයා වේගෙන් එනවා අර පස්සට උඩට අර සතාව අල්ලගන්න. කිට්ටු වෙනකොට පිටුසුනේ මේ කුංචි වටකුරු ලක්කට කරන්නේ. අර පස්සට යකොට එන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ අර විදුලි අත පාලනය කරගන්න බැරි වෙනවා තමන් තමන්ගේ මේ පපුවන සම්බන්ධ ප්‍රදේශය වැඩිලා විදුලි වෙනවා විනාශ වෙනවා අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදන් මහණෙනි දැන් මේ විදුලි වෙනවා විනාශයට පත්ුනේ අගෝචර ස්ථානවල වැඩි තරම්ක ගිය නිසා අන්න ඒ වගේ තමයි මේ යෝග ආචර භාවනා කරන කියලා නැත්නම් මේ විසුන් වහන්සේලාට නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අගෝචර ස්ථාන තමයි මොනවද? පංචකාම සම්පත්තිය. එතකොට මේ සත්‍යපත්තාන සූත්‍රය දැන් ඉතිහාසයෙන් ගන්න දකින්න එතකොට අපි මේ වැඩ පිළිවෙලේ යනවා නම් මේ පංචකාමෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕන. එතකොට පිරිසුදු දැන් පංචකාමී කියලා කියන්නේ ඇයි රූප බල බලා සතුට වෙනවා නම් ඒකෙන් ආස්වාදයක් ලබනවා නම් කනෙන් ශබ්දාසාසා ඒකෙන්ම ඇලි කෙලී ඉන්නවා නම් නාසයෙන් හොඳ සුවඳ ලබා ගන්න ඒකටම ඇලි කෙලී ඉන්නවා නම් දිවෙන් රස විඳින්නේ ඒවට අහු වෙලා ඉන්නවා නම් කායක පහස ලැබෙන්නේ අහු වෙලා ඉන්නවා නම් අන්න ඒක තමයි අගෝචර ස්ථානය. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ මහාන වල තියෙන ගෝචර ස්ථානය තමයි ත්‍යාගයෙන් ලැබිච්ච උරුමය තමයි මොකද්ද? සතර සතිපට්ඨානය. එතකොට පියාණන් ලැබිච්ච උරුමය තමයි සතර සතිපට්ඨානය, අගෝචර ස්ථාන මොනවද? මේ පංචකාම සම්පත්තිය. එතකොට පිළිතුර අපි ඒක දැනගෙනම අපි දැන් සූත්‍රයේ කියන විදිහට අපි කල්පනා කරලා බලමු. දැන් පළවෙනි සතිපට්ඨානය තමයි කායානුපස්සන සතිපට්ඨානය. මේ කාය කියන එක දැන් ඉතුරු සතිපට්ඨානත් එක්ක ගත්තාම කායානුපස්සනා සතිපට්ඨානයේ පිණිස බොහොම ඕලාරිකයි. ඒකත් මුතු ඕනේ කියලා තේරෙනවා. කායත් දෙන්න තියෙනවා. විදී සිතේ ස්වභාවය ධම්මානුපස්සන හරි ගැඹුරුයි. ඒක කායානුපස්සනාවේදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කර්මස්ථාන 14ක් අපට උගන්වලා තියෙනවා. පළවෙනි කර්මස්ථානයේ තමයි මොකද ආනාපාන සතිය. දැන් ආනාපාන සතිය පිළිබඳව පිළිතුරක් සමහර අය අන්තලා ගන්නවා. නිකුත් නෙවේ හුස්ම රැල්ල ආස්වාස ප්‍රස්වාස දෙක තමයි මෙහි කරන්නේ. එතකොට තේරෙන්නේ දැන් සාමාන්‍ය දැන් මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ මේ කය ඇසුරු කරගෙන. ඒකට ආස්වාස ප්‍රස්වාස කියන්නේ නාමයත් රූපයත්. රූපයක් ආස්වාස ප්‍රස්වාස කියන්නේ රූපයක්. දැන් අපි සාමාන්‍ය රූප කියලා කියන්නේ මේ ඇහැට පේන දේවල් වලට නෙවෙයි. රූපය කියලා කියන්නේ තේරුම මොකක්ද? සතර මහා භූතයන්ගේ සකස් වෙච්ච දේවල් වලට තමයි සීතලෙන් උණුසුමින් විනාශයටපත් වෙන දේවල් තමයි රූප කියලා කියන්නේ. එතකොට පිළිතුර දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ මහා භූතයන්ගේ තමයි මේ ආස්වාස් ආස්වාස ඇති වෙලා කිවිසේකා මේක කායානුපස්සනාවට වැටෙනවා. එතකොට පිළිතුරු දැන් මේ සමාධිය දිස් බලන්න හැම තැනදීම උන්වහන්සේ වදාරන්නේ අපි පාලි පාඨයේ බල පරිධායනක් උන්වහන්සේ වදාළ විදිහට එතකොට දැන් බලන්න දැන් මේ කායානුපස්සනාවේදී මුලින්ම කරන්න ඕන දේ ආනාපානසති කර්මස්ථානයේදී ඉද වික්ඛ වේදී කුවරන්නගතෝවා රුක්ඛ මූලගතෝවා සංඥාගාරගතෝ වා නිසීදති පල්ලංකම් ආපජිත්වා උතුම් කායං අනිදාය පරිමුඛං සතින් අපස්සකේත්වා. ප්‍රඥේ ටික පැහැදිලි කළාම එතකොට දැන් මේ කාය අනුපස්සනා භාවනාවේදී විශේෂයෙන් ඒ ආනාපාන භාවනාවේදී අරණ්‍යකට හෝ රුක්ක මූලයකට හෝ ශුන්‍යාකාරය. ප්‍රාණ්‍ය රුක්ක මූල කියන එක තේරෙන ශුන්‍යාකාරය කියන්නේ මොකක්ද? ශුන්‍යාකාරය මේ නිස්සාරේ ශුන්‍යාකාරයක් බවට අපිට පත් කරගන්න පුළුවන්. එතකොට මේ ආනාපානසති කර්මස්ථානයේ දිනු කරන්න විවේකයක් අවශ්‍යයි. හොඳ පරිසරයක් අවශ්‍යයි. එහෙම නැති වුණොත් ආනාපානසති කර්මස්ථානයේ දිනු කරන්න බෑ. එතකොට මේ සඳහා අවශ්‍යයි මුතුන් කායම් කය කය ඍතු පිටෝනේ ඒ වගේම පළ පළඟ බැඳගෙන ඉන්නට ඕනේ කියන පරියන්කෙන් යුක්ත වෙන්න ඕනේ. දැන් අපිට කුංචි දෙයක් මතක් වුණා මේ මහත්යෙකුට ඕනනම් අත්දා බලන්න පුළුවන්. පින්නතුනි දැන් අපේ වාඩි වෙනකොට මෙන්න මේ ධන දෙක මුදල බිම ගෑවෙනවා නම් පිළිවි කෙනෙකුට පැය ගාණක් ඉන්න පුළුවන් ආසනෙ. ඒ සඳහා කරන්න තියෙන්නේ මේ පිටිපස්සක් ඉඳ ගන්න තැනට දැන් පිටිපස්ස අහුවෙන තැනට කුංචිලි කෑල්ලක් වගේ නමලා තියෙන පිටිපස්ස විතර ඉස්සෙල්ලා අපි ආසනේ වාඩි වෙනවා. මේ මහ පෙරවණක් කරලා පෙන්නන්නත් පුළුවන්. නෑ ඒ ආසනේ පොට්ටක් කකුල් දෙක තියෙන පහලට. ආ මෙහෙම. එතකොට දැන් දැන් වටින් අර සමහර වෙලාවට දැන් මේ කාලයක් හුරු කරලා නැති හින්දා ලේසි නෑ. අන්න අන්න බලන්න. මෙන්න මේක තමයි ක්‍රමය. මේකෙන් පැය ගාණක් ඉන්න පුළුවන් ඕන වෙලාවක්. දැන් අපි උනත් දැන් දීම පාඩි වෙනකොට පිටිපස්සට පුංචි කොත්ත කෑල්ලක් වගේ දෙවි කෑල්ලක් හරි නමලා තියාගත්තොත් මේ විදිහට හරි පහසු නේද? පුදුම පහසුවක් තියෙන අය කොන්ද ගැන 아무තේ හිතන්න දෙයක් නැහැ. කොන්ද කොහොමද කෙලෙස් තමයි මේ විදිහට ඉවර තියෙන්නේ. දැන් අපි දරුවා දැන් සමහර සායනන් තියෙනකට බොරුනේ හැමතැනම ආසනේ මෙතනම හදලා තියෙනවා. මෙන්න මේ අයිනක තමයි වාගේ එතකොට ඒ ආසනේ සාමාන්‍ය කොටස් පිටිපස්සට ඉස්සලා තියෙන්නේ. එතකොට ආ කකුල් දෙක ඉදීම පහළට යනවා. එතකොට ඒ කකුල් දෙක බිම ගැහුණාම ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. දැන් එහෙම මෙහෙම රැඳෙනකොට දැන් ආනාපාන සතියේ දැන් ඔය දෙදෙන අරමුණු මෙනෙහි කරන්නේ විපස්සනා තමයි මෙනෙහි කරන්නේ. ආනාපාන සතිය බොහෝම සැහැල්ලුවෙන් ඉන්න ඕනේ වැඩි කරගන්න. ඉතින් මෙන්න මේ ආසනේ හැමෝම පුරුදු වෙන්න ඉතින් කාන්තාපාර්ශයෙන් නම් අර ඒක කියන්නේ අර්ධ පරිණාමයක් කකුලක් පිටපස්සට දාලා මේ අනිත් කකුල මෙන්න මේ ආකාරයට වාඩි වෙන්න පුළුවන්. ඒක තමයි කාන්තාවන්ට තියෙන ඕකත් නේ. එක කකුලක් මෙහෙම කියලා අනිත් කකුල පිටිපස්සට දාගන්න. එක කකුලක් සම්පූර්ණ හරි. ආන්න හරි. ආන්න හරි. ඒක තව ටිකක් වුණා මේ මේ කකුල සම්පූර්ණ ඉස්සරහට ගත්තා. එහෙම ඉඳගෙන බලන්න දැන් අපි මේ බොහොම කරුණාවෙන් කියලා දෙන එකට ඒ ආසනේ හරි අපි ඉස්සෙල්ලා හොරු වෙන්න දැන් එතකොට දැන් ඕක දැන් අත්පදා බලන්න වෙනකල් අර ඒ අයටත් පුළුවන් පිටිපස්සට පොඩ්ඩක් ඉස්සෙල්ලා තියාගන්න. හරිම පහසු එතකොට වාඩි වෙන්න. එතකොට දැන් ඊළඟට පිළිස දැන් මොකද ආනාපාන සති හිත යොමු කරනවා. අර සෝසතෝ වාසු සති, සතෝ වාසු සති, දීගං වාසු සන්තෝ, දීගං අත්තාමේ පදානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති දැන් ඒ කියන්නේ දැන් මොන ධර්ම අවබෝධ කරගන්න කැමති කෙනා සතරින් එතර වෙන්න කැමති ශ්‍රාවකයා සතෝ ඒ කියන්නේ මනා සිහි කල්පනාවෙන් අස්ස සතිය ආස්වාද කරනවා මේකෙදි හිතන්න ඕන පින්නතනේ ආස්වාද හිතලා ගන්නෙ නැහැ කවදාකවත් Tamanta මේක වැටහෙන්නේ නැහැ කියලා හිතලා හුස්ම ගන්න එපා. හිතලා හුස්ම ගත්තොත් ආයි කාලයක් ඒක හදන්නට වෙනවා. දැන් ගොඩාක් භාවනා කරන අයට වෙන්නේ මූලික වශයෙන් මේක දැන් සිහියෙන් නෙමෙයි දැන් කියලා ගන්නවා. සිතා. ඉතින් ඕකට පුරුදු වුණොත් ආයෙත් මේ ජීවිතේ නම් දෙන්නේ නැහැ. මොකෙන් අයින්ද බොහෝ දෙනා පාට හඳලා තියෙනවා. අර හිත ළමයි උස්ම ගන්න. එහෙම නෙවෙයි ස්වභාවික උස්ම රැල්ල දෙසම අපි බලන්න ඕනේ. තේරෙන්නකොට තමයි දැන් මේ කායાનපස්නාසයේ යනකොට කොච්චර අපිට භාවනා කරනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. නැත්නම් ඒක අහුවේ නැතිව ඉන්න පුළුවන්. අහුවුනේ නැහැ කියලා කලකිරෙන්න ඕන නැහැ. නමුත් දැන් අර හැබැයි ආනාපානසතිය අහුවෙන්නේ නැහැ කියලා මේක හිතලා කරන්න යන්න හොඳ නැහැ. එතකොට දැන් මොකක්ද දැන් අපි කරන්නේ දීගං වා අස්සසන්තෝ. ඒක දීර්ඝව දීර්ඝව සාස්වාද කරනොත් දැන් ඊගන් අස්ස සාමීති දැන් මම දීර්ඝව සාස්වාද කරනවා. හදානවා. ඒකවල මේ පිළියෙන් බලන්න. ඊළඟට බලන්න දීර්ඝව පස්ස සංකෝ මම දීර්ඝ ලෙස දැන් සාස්වාද කරලා ඒකක් ගන්නවා. ඒකවල දීර්ඝ ලෙස ආස්වාද කරනකොට හුස්ම ගන්නකොට හුස්ම හෙලනකොට හැම දෙයක්ම ගන්නවා. ඊළඟට රස්ස විදිහටත් දැන් කෙටි විදිහටත් අපි හුස්ම ගන්නවා. වගේ හෙලනවා. ඒකත් ඒකත් අපි දන්නවා. පජානාති. ඒක දැන් බලන්න අන්තිමට කියනවා හැම තැනම දැන් තියෙන වචනයක් තමයි දැන් අන්ත බලන්න ඔව් රස්සං වාස සන්තෝ රස්සං මත සාමීති පජානාති රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති හැම දෙයක්ම විතර තියෙන්නේ දැන ගැනීම තමයි සබ්බකාය පරිසංයුක්ත මුළු කයම මෙනෙහි කරන්නේ. මුළු කය කියලා කියන්නේ මේ. මේ ආස්වාද පාස්වාද කය. එහෙම නැත්නම් මේ කය ගැන හිතන්නේ සමහරු දැන් සබ්බකාය පරිසංවේදිකව මුළු කයම දිහා බලලා ඉන්න එක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ හුස්ම රැල්ල ගැන. හුස්ම රැල්ල ගැන තමයි මේ කියන්නේ. එතකොට පින්නතුළු දැන් ඒකට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා මොකද්ද? සිරියථාපි දික්කවේ දක්කෝ කමකාරෝවා බමකාරං හේතුවා. ඒ කියන්නේ අර වඩුව වඩුවේ සිරියථාපි දික්කවේ කියන්නේ මහණෙනි දක්කෝ දක්ෂෝ බමකාරෝවා බමකාරෝ කියන්නේ මේ අර වඩු වැඩ කරන කෙනෙක් යතු ගාන කෙනෙක්. යතු ගාන ඒ වඩුවේ නැත්නම් බමකාරං හේවාතිවා. ඒ කියන්නේ මනාලක පොණු ඒ වඩුවාගේ ගෝලේ. ඊගම්මා අංසන්තු. ඒ කියන්නේ දව යතු ගානකට යතු කැටේ අල්ලාගෙන මොකද කරන්නේ? දැන් දීර්ඝ ලෙස යතු ගානකට ආදම මම දීර්ඝ ලෙස යතු ගානකට යටා. ඊළඟට දීර්ඝම් මං පරියම දැනගන්න මම දැන් යතු ගාන දීර්ඝ තැනක් යතු ගාන. ඊළඟට පදානතු මනාකුත් දැනගන්නවා. රස්සන්නාන්ත. ඒ කියන්නේ කෙටි ලෙස යතු ගානම සාමාන්‍යයෙන් කෙටි ලෙස යතු ගානකට යටා. ඒ වගේ පිටු මේවා එකපාරම බලන් යන්න එපා. ඔන්න ඔකයි අපිට දැන් මේවා ඉගෙන ගැනීමෙන් සමාගත මේකේ අන්තිම හිතයි. මේ දෙන්න ඕන මූලික දේ වෙලා නැහැ. කුංචි අල්ප මාත්‍රයක චිත්ත සමාධියක් පිළියක් නොවනක් නැහැ. නමුත් දැන් මේකේ ප්‍රතිඵල දැන් මේ භාවනා කර්මස්ථාන කියන්න හොඳ නැත් ඒකයි. සමහරවිට හිතේ තියෙන මායාකාරීකමට දැන් ඔන්න දැන් ඒකනේ ලංකාවේ ගුරු රටේ සංතනේ කර්මස්ථානදී නැත්තම් බුදුරජාණන් වහන්සේ කවදාවත් සංතනේ කර්මස්ථාන දුන්නද? නෑ. උන්වහන්සේ සමූහයටම ඒ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් බලලා යත්තන්ට කර්මස්ථාන දෙනවා. අද අපිට තනිතනේ කර්මස්ථාන දෙන්න වෙලා තියෙන දැන් මේ දෑනියන්ට මම දැන් කර්මස්ථානයක් තිබුණා. මෙයා මට කියනවා මම භාවනා කරනකොට මෙන්න ආලෝකයක් එක අහගෙන ඉන්න කෙනා කොන්න දැන් ආලෝකයක් තමයි ඔබේ තියෙන්නේ. මෙයා ඉඳගත් වෙලේ ඉඳලා ආලෝකය ගැන හිතනවා අහගෙන හිටපු පිළිබඳ. පින්නතර හිත හරි මායාකාරී ඔන්න අර විදි ආලෝකයක් උපද්දවලා දෙනවා. මෙයා හිතනවා දැන් මගේ වැඩේ හරියි. අහවලා අනිත් එක්කෙනෙක්වත් දැන් මට තේරෙන්නේ මේකමක් වගේ කියලා අර ඒක අහගෙන ඉඳලා එයා කියන දැන් මට මේකේ එකකින්වත් හැටියටක් නැහැ. මෙතන වෙන්න ඕන සිහියම තමයි පදානාසෙ මේ සිහියම තමයි තීරෙන්න ඕන. ඊළඟට පිළිතුර දැන් මේ ආනාපාන සතිය එහෙම වැටෙන්නේ නැත්නම් තව භාවනා කර්මස්ථාන රාශියක් මේ කායානුපස්සනාවෙන් සඳහන් වෙනවා. දෙවෙනි එක තමයි පිළිසි ඉරියාපත භාවනාව. ඒක දැන් කුණක පරන්දික්ක වේදිකෝ ගස්සන්තෝ. ඒ කියන්නේ ඔන්න දැන් අවස් භාවනාවක් ප්‍රමාණනේ මම ඕගොල්ලන්ට මම කෙටියෙන් කියාගෙන යන්නේ. එතකොට මහානේ දැන් මම තවත් භාවනාවක් කියනවා. දැන් ආනාපාන සතිය වැටෙන්නේ නැත්නම් පිළිතුරු මේ භාවනාව කරලා බලන්න. මේක කාටත් කරන්න පුළුවන් එකක්. මෙතන කෙරෙන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි සිහිය වැඩ පඩා ගන්න. සිහිය දිනු කරගන්න එක තමයි මේ භාවනාවේ විස්තරය. දැන් බලන්න හොඳටම තේරෙනවා. 아무තු අපක්‍රාන්තයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ගත්තන්තෝවා ගමන් කරනකොට ගත්තාමි දැන් මම මේ ගමන් කරනවා කියලා දැනගෙන ගමන් කරනවා. ඒක සතිය දිනු වෙනවනේ. ඊළඟට පින්නතුනි පදානාංශය මනාකොට දැනගන්නවා. සිතෝවා නැවත ඉතින් නැවතී සිටින විට දැන් මම තිතෝම් හේති නැවතී සිටිනවා කියලා පදානාති මනාවට දැනගන්නවා. දැන් අපිට ඒක තියෙනවා. දැන් අපි දැන් සමහරවල් නිදා ගන්නකොට නිදා ගන්නවා කියලා දන්නේ නැහැ. සමහර කෑම කාල ටිකාන හොඳට තමයි දන්නේ කෑවයි කියේ. ඒ තරම්ම අපිට පිළියක් තියෙනවා. දැන් නෑ සමහර අය දැන් කරපු දේ මතක නැහැනේ. එහෙම දෙයකයි මේ කියන්නේ මේ සිහියව තමයි මේ සඳහා වඩා ගන්න තියෙන්නේ. වෙන කිසිම දෙයක් නෙවෙයි කරන්න තියෙන්නේ සිහිය. බලන්න පිටින් සිහිය නොවන දෙක හැම වෙලේම දිනුනා නම් මේ අත්ංගෙම අකුසලයක් කවදාකවත් වෙනවද අපි මේ තාක් අකුසල් කරලා තියෙන මොකක් නිසාද සිහියක් නැහැ නෝනක් දැන් සිහිය තිබුණා නම් ඔන්න දැන් යමක් හොන්න කරන්න කියලා කටින් වචනයක් කියන්න හිතෙනවා අපි සිහියේ කොන්න සිහියේ ඉදිරිපත් වෙනවා ආ ඔය කියන්නේ යන්නේ අකුසලයක් කරන්නේ කියන්නේ යන වචනේ ඉතින් කුසලයක් අකුසලයක් ඒක සිහිය උපත්වලා දෙනවා ඔය කියන්නේ උසාවක්. ඔක මෙලොව වශයෙන් හොඳ නැහැ, පරලොව වශයෙන් හොඳ නැහැ. ඔන්න ඔක වලකිනවා. දැන් මේ කටින් බොරු කියලා කියන්නේම සිහිය තියෙන හිතද? අසීයෙන් අපි හිතවුවා නම් යෝනිසෝ මනසිකාරේ අනේ මම මේ කියන්න යන වචනේ ඒකාන්තයෙන් අකුසලයක් කියලා හිතුවනම් මෙතර කාල අකුසල සිද්ධ වෙනවද? ඈ එතකොට බලන්න කියන්නේ කයෙන් වචනයෙන් සිතින් අපි අකුසල් කරන්නේ අසීයෙන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාහන්නේ සිහියම තමයි. දැන් බලන්න දැන් දැන් සත්‍ය පොරිපාක්ෂික ධර්ම වල සිහියමනේ හැමතැනම තියෙන්නේ. සතර සතිපට්ඨාන වල සිහිය තියෙන්නේ. මොකද කායાનපස්සන කය ගැන සිහියෙන් අවබෝධ කරගන්න. වේදනාපස්සන ගැන වේදනාව ගැන හොඳ සිහියෙන් අවබෝධ කරගන්න. චිත්තාපස්සනාව ගැන චිත්ත ගැන හොඳ සිහියෙන් අවබෝධ කරගන්න. ඊළඟට දෙන්න තුනේ ධම්මානුපස්සනාව කියන්නේ මේ ධර්ම එක ධර්මතා පංච ඉවරන ආයතන පංච උපාදානස්කන්ධ මේවා පිළිබඳව සීයෙන් අවබෝධ කරගන්න. වෙන දෙයක් මෙතන නැහැ. ඒ නිසා සිහියම තමයි අපි දියුණු කරගන්න ඕනේ. ඒ නිසා දැන් අපි නිවන් දකින්න කලබල වෙන්න ඕනේ. සමහරුන් ප්‍රතිකු 아무තු කලබලයකට තියෙනවා. සමාගයට ඊට පස්සේ මම මොකද කරන්නේ? ඊට පස්සේ මම මොකද කරන්නේ? මොකක්වත් කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ සීය දියුණු කරගෙන මේ මාර්ගය ඉදිරියට යන එක තමයි අපි කරන්න තියෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාන ඉරියාපත භාවනාවේදී යනකොට එනකොට ඉන්නකොට ඒ වගේම නිසින්නෝ කියන්නේ ඉඳගෙන ඉන්නකොට තමන් මේක මනාවකට දැනගන්නවා දැන් මම මේ ඉඳගෙන ඉන්නවා. හය ආනෝ වාක්‍ය නිදා ගන්නකත් ගන්න මම මේ දැන් නිදාගෙන ඉන්නවා කියලා. එතකොට යථා යථාවා පනස්ස කායෝ. ඒකට කියන්නේ ඉතනසාගේ කය යම් යම් ආකාරයකින් පණීතෝති පාස්සාගෙන යනවද සතා කතානම් දැන් ඒ ආකාරයෙන් පදානාති මනාපට දැනගන්නවා තමන් යම් යම් ආකාරයකින් ඉන්නවා නම් කරනවා නම් ඒ ඒ දේවල් ඒ ඒ විදිහටම දැන ගැනීම පදානා ප්‍රමතන වැඩෙන්නේ සිහිය එතකොට බලන්න පිටතින් අපිට බැරිද මේ භාවනාව කරන්න දැන් හුස්ම රැල්ල වැටෙන්නේ නැත්නම් කොක් කරන්න බැරි ටික වෙලාවක් කරන්න පුළුවන් ඒ නිසා පිළිදෙස් දැන් සමාජලට ඉතින් gedara වැඩ දැන් gedara කියනවා නම් අතු දානවා නම් ඊළඟට නානවා නම් ඔය හැම වෙලේම ඔක හිතන්න බෑ මම දැන් නානවා කියන දානවා නානවා කියන්න ඕනේ නැහැ. දැන් කරන විදිහක් හිතන්න ඕනේ නැත්නම් දැන් උයනවා වෙනවා කියක් කීකියා කරන්නේ නැහැ. මේක සතියයි දී වෙන්න ඕනේ. දැන් බලන්න දැන් අපි සක්මන් භාවනාවක් කරනවා. අපේ ලංකාවේ අපි දන්න බොහෝ දෙනා දවසවනවා, පබනවා කිය සක්මන් භාවනාව කරනවා. ඉතින් වැඩෙන භාවනාවක් නෑ උත්සවනවා තබනවා. එහෙම එහෙම නෙවෙයි පිළිතුරු දැන් මේ කකුල ඔසවනකොට දැන් අපි ඔසවනවා කියලා දැනගන්නවා. ආ හිත හිතානේ දැන් ඒකට දැන් මේක තබනවා කියනකොට ඒක අපි දන්නවා. ඒකත් බලන්න මේ දැනගත්තම එතන රාගදේශ ඇති වෙනවද? රාගදේශ ඇති වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ පද ආනාති මනාපට මේක දැනගන්න. එතකොට දැන් බලන්න කොච්චර සතියක් දිනනවා දැන් Taman ඉගෙනකොට අනේ මං දැන් මේ ඉගෙනවානේ කියලා Taman දන්නවා නම් එතන දෙවලට උපකාරණ ධර්මතාවක් වෙන්නේ. සතිය එදිරි වෙන්නේ. එතකොට දැන් පිළිතුරක් ඉරියාපත භාවනාවක් කෙටියෙන් දැන් පැහැදිලි. ඊළඟට තවත් භාවනාවක් බුදුරජාණන් වහන්සේ වදාළන ඒකට කියන සම්පජාන භාවනාව. සම්පජාන. සම්පජාන කියන්නේ මොකක්ද? සංකජානය කියලා කියන්නේ පිළිතුනේ නුවණ දැන් මේකේ ඉරියාපත භාවනාවෙන් දිනුනේ සිහිය. සම්පජාන භාවනාවෙන් දිනුනේ මොකද්ද? ප්‍රඥාව. දැන් මේ දෙක වෙන් කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරන කියන දෙක එකයි. යම් කිසි කෙනෙකුට සිහිය තියනවා නම් එතන ප්‍රඥාව තියෙනවා. යම් කිසි කෙනෙකුට ප්‍රඥාව තියනවා නම් එතන සිහිය තියෙන එක නෙවෙයි දුක නන්ද ධර්ම කියන්නේ. සති සම්පජාන. කියන්නේ සිහිය නවන දෙක එකතන තමයි යන්නේ. ඒකෝට දැන් මේ භාවනාව සමුත්වේ කියන දෙයක් නෑ. ඒක අපිට ගොඩක් දේවල් කතා කරන්න වෙනවා. තව කෙටි කාලයකින් මේකෙදි කියන්නේ එහෙමයි මොකද්ද? පුරත පරම්පිකලේ විකු අභික්ඛන්තේ පටික්ඛන්තේ සංපදානකාරී. ආලෝකිතෝ විලෝකිතේ සංපදානකාරී හොති. සම්මිජිතේ පසාරිතේ සංපදානකාරී හොති. එතකොට දැන් මෙතන කියන්නේ මොකද්ද? මේ ධර්මය අවබෝධ කරගන්න කැමති භික්ෂුව කියලා කොහොමද දැන් භික්ෂුව කියලා කියන්නේ? හැබැයි ඇයි මට ස්වභාව ශුද්ධිය තියෙන කාරණා. එතකොට පින්නතුනි දැන් මෙතන කියන බන් සූත්‍රය අනුව භික්ෂුව කියලා කොහොමද පින්නතුනයි කියන්නේ අපිට ඉස්සරහ කියන කන්දේ. භික්ෂුව කියන්නේ හැමෝටම දැන් බුදුරජාණන් ආමන්ත්‍රණ භික්ෂවේ කියලා තම සූත්‍රවල තියෙන්නේ. වික්‍රේ කිව්වා වික්ක වික්කනේ උපාසක උපාසිකාගෙන සිවණක් පිළිසකම ආමන්ත්‍රණය. මෙතන වික්කෝ කියලා තුනට පාරම් වික්කවේ වික්කෝ සත්‍යර්මය අවබෝධ කරගන්න කැමති වික්කෝ කියලා තමයි තියෙන්නේ. නමුත් වික්කෝ කියලා කියන්නේ හැමෝටම පොදුයි. එතකොට දැන් බලන්න අපික්කන්තය කියන්නේ මොකක්ද? ඉදිරියට යනකොට. අපික්කන්තය කියන්නේ ආපහු හැරිගෙනකොට. සම්පදානකාරී කෙලසුන්නේ කියන්නේ බොහොම නුවණින් යුක්ත වෙනවා. ආලෝකිතක ඉදිරිපත් බලනකොට විලෝකිතක මේ ආස්පත් බලනකොට ඒ හොඳට සම්පදානකාරීව ඉන්නවා කියන්නේ සීක්ෂ නුවණින් ඉන්නවා. සම්මිලිතේ කියන්නේ අත්පා හකුරනකොට. පසාරිතේ කියන්නේ ඒ කියන්නේ අර හකුරපු අතපා දිගාරිනකොට පසාරිතේ කියන්නේ. පසාරිතේ සම්පදානකාරීව කියන්නේ බොහොම සීනුවරින්ම කරනවා. ඊළඟට සංකාරිපත්ත ජීවර ධාරණය කියන්නේ අපි කියන්නේ දෙපළ ජීවර පරිහරණය කරනකොට පාත්‍රය ගන්නකොට සිවුරු අඳිනකොට කලිපට සිවුරු අඳිනකොට ධාර්මී කියන්නේ මේවා අඳිනකොට බොහෝම සිහිනුවණින් තොර අපි පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තියෙන තුනේ අසිතේ කියන්නේ ආහාර ගන්නකොට හිතේ කියන්නේ සිමය පානය කරනකොට කායිතේ කියන්නේ ඒකත් ඒකම තමයි සාමාන්‍ය කායිතේ කියන්නේ මේ රසකවිලි වගේ දේවල් කනකොට වළඳනකොට මේ කායිතේ ඊළඟට පිළිතුරු සාහිත්‍ය කියන්නේ ඒ සාහිත්‍යයේ රස විඳින විට සාහිත්‍ය කියන්නේ රස විඳිනකොට බලන්න බුදුරජාණන් වහන්සේ අතහැරිච්ච තැනක් නැහැ. එතකොට රස විඳිනකොට සාහිත්‍ය සම්පදානකාරී ඒ කියන්නේ බොහොම නුවණින් යුක්ත වෙන්න ඕන. උච්චාර ප්‍රස්තාව කම්මේ. ඒ කියන්නේ පිළිතුරු ඇති කිලි ඇති කියනකට පවා බොහොම තේරුම් ගන්න දැන් මේ කරන කටයුත්ත පිළිබඳව නුවණකින් මේ කටයුත්ත කරන්න ඕනේ. රටේ ගමන් කරනකොට සිටේ කියන්නේ නැවතී සිටිනකොට නිතින්නේ අර විදිහ මරිසුත්තේ ජාගරිතේ ජාගරිතේ කියලා කියන්නේ අවදි වෙලා ඉන්නකොට. ඊළඟට වාසිතේ කතා කරනකොට තුන්වී භාවයේ නිලව සිටින විට සම්පදානකාරී බොහෝ නුවණින් යුක්ත වෙන්න ඕන. එතකොට පිළිදෙන් දැන් මෙතන වාසිතේ කියලා වචනයක් කියන කතා කරනකොට දැන් මේ භාවනාවට පූර්ණ කාලීව යක්ෂි කෙනෙක් යොමු වුණොත් කතාව තමයි අපි භයානකම දේ. මේ කතාවෙන් තමයි සම්පූර්ණ අපි වඩා ගන්න සමාධිය නැති වෙලා යන්නේ. දැන් බුරුම රටේ පිළිස එක විනාඩියක්වත් කතා කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්මස්ථානකාරී මහන්සියලා මාස හයක් භාවනා කරලා විනාඩි පහක් කතා කළොත් ඇති කියලා. කියන්නේ කතාව ඒ තරම්ම සුදුසු දෙයක් නෙවෙයි භාවනාවට. ඒ සඳහන් මේ පිළිතුරු නම් කරන්න යන්න එපා. මොකද භාවනාවට පූර්ණ කාලීන වේදෙනවා නම් ඒ විදිහට ඉච්ච කමන්නේ දැන් මේ ප්‍රති ආරක්ෂා කරගෙන ඒ කට කරන තිස්සක් ඒ නිසා හැබැයි මේක දැන් ටික ටික පුහුණු වෙවි යන්න ඕනේ. එහෙම නැතුව දැන් ආ මම ඔක්කොම ධර්මයේ ඉගෙනගෙන දැන් මම රැකියාවෙන් අත්දලා මේක මෙහෙම කරනවා කියලා හිතුවොත් කවදාවත් කෙරෙන්නේ නැහැ. මේ අත්හතර වෙන්නේ ස්වාමීන් වහන්සේලාටවත් එහෙම නැහැ. සමාන ආම්දුරක් කියලා තියෙනවා. ඔන්න බලන්නකෝ මම අවුරුදු 50න් පස්සේ කැලේකට යනවා. එහෙම කියපු ස්වාමීන් වහන්සේ තමයි දැන් අවුරුදු 65 තාමත් ඉන්නවා. මොකද එහෙම යන්න බෑ. ඉතින් ස්වාමීන් වහන්සේට එහෙම දෙන්න මෙයන්ට කොහොමද බෑ. ඒ නිසා පිළිතුරේ අපි අද අදව මේ කාලය වැඩි කරගන්නමින් භාවනා කරන්න ඕන. දැන් අපි භාවනා කීයක් ඉගෙන ගත්තද? අපි භාවනා කීයක් ඉගෙන ගත්තද? ආනාපානසති මුලින් ඉගෙන ගත්තා. ඊළඟට ඊළඟට මොකක්ද? ඊළඟට ඉගෙන ගත්තා ඉරියාපත භාවනාව. ඊළඟ නෑ. ඔව්. ඉරියාපත භාවනාව ඊළඟට සම්පජාන භාවනාව. ඊළඟට තියෙනවා පිළිතුරු පරිකෝල මානසිකාරය. බලන්න මේ එකක් ඔබ එකක්වත් දෙන්න මේ මේක හරි කරන්න පුළුවන්. දැන් ආනාපාන සති හරියන්නේ නැත්නම් ඉරියාපත හරියන්නේ නැත්නම් ඊළඟට සම්පජාන හරියන්නේ නැත්නම් ඊළඟට තියෙනවා පරිකෝල මානසිකාරය. පටික්කුල මනසිකාරය මොකද්ද? අස්සීමස්මින් කායේ කේසා රෝමා නකාදන්තා සතෝ දැන් මේක තේරුම් ගන්නවද? තේරුම් ගන්නවා. එතකොට දැන් බලන්න අපි බලමු දැන් මේක තේරුම් බලන්න. එතකොට දැන් බලන්න අස්සීමස්මින් කායේ. ඉතින් මේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත මේ කයේ කේසා කියලා කියනවාද? කේ. දැන් කේස් කියන විතරකට පිළිතුරක් දැනෙනවා. දැනෙන්නේ නේද? අපි ටෙස්ට් එකට කොච්චර ආසයිද නේද? ඒකකින් අපි හිතන්න ඕනේ නේද සාමාන්‍ය කළු කෑලි යුක්තෝ ඒ වගේම සාමාන්‍ය මොකක් හරි හේතු නැත්නම් පුරුදු ගඳයි නේද? එහෙම ආදීනව තරකලා දිනකට කියලා යන සුළු දෙයක් මේ ටෙස්ට් කියලා කියන්නේ. අර එහෙම හිතුවහම ඒ ගැන පිළිකුලක් ඇති වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ළඟ තියෙනකන් තමයි මේක අපට වටිනාකම තියෙන්නේ. අපි බාබර් සාම්පුවට ගිහින් කොණ්ඩේ කැක්කුවට පස්සේ ආයේ කොණ්ඩේ ගේනවාද? ආ මගේ කොණ්ඩේ කියලා නේද මේ පොතු කෑලි කැපුවට පස්සේ හරි අප්‍රිය නේද හරි මේ ඇඟිල්ල කියනකම් හරි දක්තරයි ඒවා අපි මුදක ආදීනව දකින්න ඕනේ ඒකට කේසා කියලා කියන්නේ කේස ලෝකා කියලා කියන්නේ ලෝ ඊළඟට නකා කියලා කියන්නේ මොකක්ද ඈ නියපොතු ඊළඟට දන්තා කියලා කියන්නේ දත් සතෝ කියලා කියන්නේ ඈ සාම. මංසං කියලා කියන්නේ මස් වැඩේ. ඊළඟට පින්නතේ නහාර. නහාර වැඩ. අත්ති කියලා කියන්නේ මොනවද? ඇට. කියන්නේ දැන් ඔය කියවනේ මිස් කබල කියලා ඇට උරවිච්චට ඕව තමයි ඇට. දත් ඇට කි නොයේ කියට ඇට කියන ඇට පැකිල්ලම තමයි අත්ති කියන්නේ. අත්ති විද්‍යාව කියන්නේ මොකක්ද? ඈ? ඇට විදුරු. එහෙනම් ඇට නැත්නම් අත ලෝදේ. මයට ඇතුලේ තියෙන ලෝකයට. ඊළඟට පිළිතු වක්කම් කියන්නේ මොකක්ද? වකුගඩුව. ඊළඟට හදයන් කියන්නේ හෘදේ මාංශය. යකනම් කියන්නේ ආත්මාව. යකනම් කියලා කියන්නේ ආත්මාව. කිලෝමකම් කියන්නේ කිලෝමකම්. කිලෝමකම් කියලා කියන්නේ පිස්සාස්ය. ඊළඟට පින්න තුනේ යකනම් ලෝමකම් සිහකම් සිහකම් කියන්නේ මොකක්ද? බඩ කිව නැත්නම් ඒ බඩ වැඩ තමයි ඒ වැදල්ලක් වගේ කියන බඩ බඩ වැඩ බඩ කිව කියලා කියනවා. ඊළඟට මොකක්ද? සිහකම් සත්පාසං සත්පාසං කියලා කියන්නේ මොකක්ද? සත්පාසං කියලා කියන්නේ සප්පාසං කියන්නේ පෙරහන් දෙකට. සප්පාසං කියලා කියන්නේ පෙරහන් දෙකට. අන්තං කියලා කියන්නේ අන්තං කියලා කියන්නේ කුඩා බඩවැලට. ඊළඟට අන්ත ගුණං කියලා කියන්නේ මොකක්ද? මහා බඩවැල. අන්ත ගුණං කියන්නේ මහා බඩවැල. උදරියන් කියන්නේ වාදයන් කියන්නේ ආමාශය. ඊළඟට පිළිතුරේ හරි සංකේත කියන්නේ හරි සංකේත කියන්නේ මොකක්ද? ආසවන. ඊළඟට මත්තලොංගම් කියලා කියන්නේ මොළය. තිත්තං කියලා කියන්නේ පිට, සෙම්මං කියලා කියන්නේ සෙම, කුප්පේ කියලා කියන්නේ මොනවද? සැරව. ලෝහිතං කියලා කියන්නේ ලේ. සේදෝ කියලා කියන්නේ මොනවද? දහාතිය. නේදෝ කියලා කියන්නේ ඒ කියන්නේ මේ තෙල් මණ්ඩේ. ඒ කියන්නේ සමතක් දැන් ඔය මතකත් අර අතර පවතින තෙල් තත්ත්වය තමයි ඔතන මේ නේදෝ කියලා කියන. අස්සෝ කියලා කියන්නේ අස්සෝ කියන්නේ කාණ්ඩවල. අස්සෝ. ඊළඟට පිළිතුරේ වසා කියනවා. වසා කියලා කියන්නේ මේ සාමාන්‍ය පුරුෂය කියලා කියන්නේ. පුරුෂය කියන්නේ මොනවද? අන්න හරියි. ඒ දහාරියයි දහාරිය සමග එක්කලා තියෙන මේක තෙල් වල තමයි කුරුණු තෙල් කියලා කියන්නේ. ඊළඟට පිළිගන්න හේලෝ කියන්නේ කෙල. ඊළඟට සිංහානිකා කියලා කියන්නේ සෝතු. නාසිකා කියන්නේ ඉතින් කඳ විදුල කියලා. කඳ විදුල කියන්නේ මොනවද? එන ඇට අංගය අතර තියෙන එකක් කෙවල ගැතියට. අන්න ඒකට කියනවා ඔව්. කඳ විදුල. කඳ විදුල. ඊළඟට තියෙන මුත් සංඛ්‍යාවේ මූත්‍ර එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ දෙතිස් කුණපේ ශරීරයේ කුණප 32කට බෙදලා අපිට කියලා දීලා තියෙනවා. ඒක බලන්න සර්වඥන් වහන්සේගේ අවබෝධය දැන් මේවා අපි විද්‍යාවෙන් දැනගන්න කලින් සතාවිසන් වහන්සේ බොහොම පැහැදිලිව මේ ශරීරයේ කොටස් 32කට බෙදලා අපිට පැහැදිලි කරනවා. එතකොට පිළිසිඳ සමහර අය හිතනවා මේ කර්ණ කාලේ මේ කුණපේ සිහි කරන්න හොඳ නැහැ. එහෙම එකක් නැහැ. මේ ගුණපති දෙක පින්නතුනි මෙනෙහි කරනවා නම් තරුණ කාලයට බොහොම හොඳයි. ඇත්තට. මොකද විහා ජීවිත අසාර්ථක වෙන්නේ නැහැ. බොහොම සමගියෙන් සම්පන්න. ඒ ජීවිතේ ගත වෙන්නත් ඒක ඇත්තටම උපකාරයක් අද කාලෙත් එක බලනකොට. ඒ නිසා අපිට ඉස්සරහට මතකයි මහානිත් අනුතර බොහොම සිල්වත් ස්වාමීන් වහන්සේනම උපදේශයක්. උන්වහන්සේ දීපු උපදේශය තමයි පහළ වෙලා මේ උන්වහන්සේට වදිනකොට දීපු උපදේශය. මහාන ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම් භාවනා දෙකක් අනිවාර්යෙන් පුරුදු කරන්න ඕනේ කියනවා. එකක් තමයි මෛත්‍රී භාවනාව අනිත් එක තමයි අසුභ භාවනාව. ඉතින් මේ දෙක නැත්තම් මහානකම හරියට කරගෙන යන්න බෑ. ඒකට පිළිතුර මේ කියන පුල්ලාටත් එහෙමයි රාගය නැති කරන්න නම් අසුභය වඩන්න ඕන. ද්වේෂය නැති කරන්න නම් මෛත්‍රිය ප්‍රගුණ කරන්න ඕන. ඒක අපිට තියෙන ප්‍රධාන බලවේග දෙක මොකද්ද? මේ රාගයත් ද්වේෂයක් ඇලීමක් ගැටීමක් මේ දෙක නැති කරන්ද අනිවාර්යෙන් විශේෂයෙන් රාගය නැති කරන්ද මේ අත්‍යක භාවනාව අපුරුදු කරන්න ඕනේ ඊළඟට පිළිතුනේ දැන් අපි මේවා කෙටි කියමු දැන් සෑහෙන වෙලාවක් ගියා ඊළඟට ධාතු මනසිකාරය ධාතු මනසිකාරය කියන්නේ මොකක්ද ධාතු මනසිකාරය කියලා කියන්නේ පිළිතුනේ දැන් මේ කය හැදිලා තියෙන මොනවාදෙන්ද පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ තා මේ කය හැදිලා තියෙන්නේ. දැන් බලන්න දැන් අපි දැන් මේක වීදුරුවක් කියලා ගත්තාම අපි දැන් මේක සම්මුතියක් ඇති වීදුරුවක් ඇති කියනවා. මේක කැඩුවට පස්සේ අපි වීදුරුව කියනවාද? දැන් කටු ටිකක් වීදුරු කටු ටිකක් තවත් කුඩා කරපුවා. නිකන් රොට් ටිකක් නැත්නම් මේ ඊළඟට තවත් කුඩා කරන ගෝවිල් ගොඩක් ඒකත් කුඩා කරපුවාම පරමාණු ගොඩක් දැන් එකම වීදුරුවට බලන්න නම් කොච්චර තියෙනවද? දැන් මේ අපි හිතන මේ මහත්ය ගමගේ. අපි මෙයා සිල්වා කියලා අඳුරගත්තා නම් ගමගේ කතාව ඉවරයි. දැන් මෙයා අපි අඳුරගන්නේ සිල්වා කියන සම්මුතිය කියන එක වෙනස් වෙනවා. හැබැයි පරමාර්ථයම වෙනස් වෙනවා. පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. එතකොට පිළිත රූපය කියන එකත් පරමාර්ථයක්. එතකොට දැන් බලන්න මේකේ අන්තිම කෙලවර දැන් පරමාණු ළඟට ගියාම ඒකත් දෙහිලා ගිහින් අන්තිම කෙලේ ඇතුලෙත් තියෙනවා. පතරි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස යෝජාති උත්සාහ කිරීම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් පඨවි ආපෝ තේජෝ ආයතන සතර මහා භූත තියෙනවා. මේ ලෝකෙ මොන නම් වලින් මොනවා තිබුණත් අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත හතර. එතකොට අපිට මේ කර්මස්ථානයක් ඇති භාවනාවක් ඇතිද කරන්න පුළුවන්. ඒ කොහොමද දැන් අපේ ශරීරය ගත්තාම පඨවි කොටසට අයිති ගොඩාක් දේවල් තියෙනවා. දැන් බලන්න අපි දැන් කෙටි විතර හතරේ කොටස් සායතු මොනවද? කෙස් තියෙනවා, ඩොම් තියෙනවා, දත් තියෙනවා, ඇට තියෙනවා. ඊළඟට සම වුණත් ඉතින් ඇත්තට පතරේ කොටස තමයි තියෙන්නේ. ඊළඟට නහල වැල් තියෙනවා, ඇට ඇට ඊළඟට ඇට තියෙනවා. ඊළඟට වකු බඩු හෘද මාංශ මේ වගේ දේවල් ඔක්කොම අයිති වෙන්නේ පතරේ කොටසට. ඒක කාර්යගතියේ නියුක්තයි. ඒකට මේ දෙතිස් කොටසේ කොටස් 20ක්ම පතරේ දැක්කේට අයිති වෙනවා. ඒක මෙනෙහි කරනවා. ආපෝ ගතිය යුක්ත දේවල් මේ ශරීරයේ යමනවාද? ආපෝ ගතිය තියෙන දේවල් මොනවාද? පිට තියෙනවා, සේම තියෙනවා. ඊළඟට සැරව තියෙනවා, ලේ තියෙනවා, දහඩිය තියෙනවා. මේ වගේ දේවල් ආපෝ ගතියට යනවා. ඊළඟට තේජෝ ගතිය යුක්ත මොනවද මේක තියෙන්නේ? දැන් මොනසුම් වෙනවනේ දැන් මේ ශරීරේ නේද? දැන් අපි ගන්න ආහාර පැටවනවා. ඊළඟට වාඩි වෙලා ඉන්න උණුසුමක් තියෙනවා. ඊළඟට අපි වයසට යන්නේ මේ තේජෝ ධාතුව නිසා. එතකොට පිළිතුර මේ ශරීරයේ තියෙන 아무තු දෙයක් නැහැ. කඩ ඒවා තියෙනවා, වැగిරෙන ඒවා තියෙනවා. ඊළඟට බොහොම උෂ්ණගති දේවල් තියෙනවා. ඊළඟට වායෝ කියන්නේ වාතයේ තියෙන අපි දැන් හුස්ම ගන්න උත්සංගම වාතය, අදෝගම වාතය කියලා කියන්නේ උඩට හුස්ම ගන්නවා, පහළට පහළින් යන වාතය තියෙනවා. එතකොට පිළිතුර මෙන්න මේක තමයි වායෝ ධාතුව. ඒකට මේ ශරීර කෝඩෝ දිහා බලන්නේ මේ සම්පූර්ණයක් නෑ. මේකේ තියෙන කතරේ ආපෝ තේජෝ වායෝ කියලා බොහෝ හොඳට දැනගන්නවා. ඒක මේකත් එක්තරා කර්මස්ථානයක්. ඒක අපිට මේ සමහර අය පිළිතුරේ සංකාර පුරුදු කරපු දේවල් තියෙනවා. සමහර දැන් සමහරලාට මේ ධාතු මනසිකාරයේම නැත්තම් පුරුදු කරලා තියෙනකොට එයාට ඒක හොඳට මේ ජීවිතේ ටිකක් පුරුදු කරනකොට හොඳට අහු වෙනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් භාවනාවක් තමයි ධාතු මනසිකාරය. ඊළඟට මේ කායානුපස්සනාවේ තව භාවනා නවයක් තියෙනවා. ඒ තමයි ශරීරයේ සම්බන්ධ ඒකට කියන අපි නව ජීවිතය කියලා. ඒ පිළිබඳව අපි වැඩි වෙනාවක් කියන්නේ නැහැ. මොකද මේ ශරීරයේ අවස්ථා නවයකින් අපි බලනවා. ඉදිරිදාගියේ ඒක ඊළඟට මස් කැඩිලා බිඳලා ගියේ කැට කටු ටික වෙනිච්ච එක. ඔය විදිහට මේ ශරීරයේ දැන් අපි සතිපට්ඨාන සූත්‍රයේ මේ පොතක් අපිට හොයාගන්න පුළුවන්. ඔය භාවනා නවයේම අපට ඒකෙන් ප්‍රගුණ කරන්න පුළුවන් පිළිතුරු අතර නවයක් හැටියට වදාළේ හොඳට තේරුම් ගන්න ඕන. අපි සම් වෙන තැනක් තියෙනවා. සමහරවිට ඉදිරිච්ච ශරීරයක් දැක්කට පිළිතුරක් නැහැ. ඒ 아무තු දෙයක් නැහැ. සමහරවිට ඇටකට උඩ දැක්කම 아무තු දෙයක් නෑ මගේ මේ ශරීරයෙන් වැටියෙන්නේ කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නව කොටසකට දෙදෙනා නව ජීවිතය ඇටියට ඒ කර්මස්ථාන අපිට කියන්නේ. ඒක මෙතන මේ කායානුපස්සනාවට භාවනා කීයක් අපි කියනවාද? හතරක් තියෙනවා. එතකොට පිටුනේ ළඟට වේදනාව පස්සනාව දැන් බොහෝම කෙටියෙන් තමයි මතක් කරන්න වෙන්නේ දැන් 9:45යි. ඒකට අපි දැන් තව විනාඩි කිහිපයකින් මේ දේශනාව මාක් කරනවා ඕනම දෙයක් ඉතින් සමහර සමහරවෙන් දිගට කරන්න. එතකොට දැන් බලමු මොකද මේ මහත්මයා ඉල්ලපු පාසනාව සතිපට්ඨාන සූත්‍රයේ එකේකෙම දේශනා කරන්න හිතුවේ. වේදනාව කියලා කියන්නේ විදි. මේක අපු හොඳට අල්ල ගන්න ඕන තැනක්. දැන් බලන්න අපි විඳිනවානේ සැප විඳිනවා, දුක් විඳිනවා, මනසත් වේදනා විඳිනවා. මේකෙන් අපි කොච්චර අවුලක් අහනවාද? ඇහෙට ඇහෙට ලස්සන රූප දැක්කම ඔන්න සැප වේදනා විඳිනවා. ඉතින් වැඩෙන්නේ මොනවද? ලෝභය. ඔන්න ඇහැ නිසා දුක් වේදනාවක් ලබනකොට මොකද වැඩෙන්නේ? දේශය. මධ්‍යස්ථ වේදනාවක් වනකොට ඉතින් ඔය කිසි උපේක්ෂා වෙනවා. ඒක පින්නතුනේ අර ලෝභ දොස් එකට තමයි යන්නේ. හැමදාම දකින්න කුස්සිය මුළු තැන්ගේ වස්තුවේ දක්වන 아무තු ලෝභයකුත් නැහැ 아무තු දේශිකුත් නැහැ ඒ කිසිම ඒකෙදිත් වැඩෙන කුසලයක් වැඩෙනවා කියන එකක් නැහැ මේ සති සම්පදන්නේ නැති කෙනා ඒ නිසා මේ විදීම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ එහෙම නැතුනොත් මේ විදීම මම කියලා අපි අල්ල ගන්නවා අපි තේරුම් ගන්න ඕන අනේ මේ විදීම සකස් වෙලා තියෙන මොකේද ස්පර්ශේ පස්සපස්සයා වේදනා. එතකොට මේක අමුතු දෙයක් මම මගේ කියලා අල්ලගන්න දෙයක් නෑ. එතකොට ස්පර්ශය කියන්නේ සංකේතයක් නෙවෙයි. ඒකේ කාන්ති දුක්ඛ ස්වභාවයයි දෙයක් මම මගේ කියලා අල්ලගන්න බැරි දෙයක්. නමුත් අපි කොහොමද අල්ලගන්නේ වේදනාව? මම කියලා අල්ලගන්නවා. මගේ කියලා අල්ලගන්නවා. ඒකට දැන් පිළිතුර වේදනාව මහා ලොකුට අල්ලගත්තාම ඔය දැන් අපි දැන් අපිට තේරෙන විදිහට කතා කළොත් ඒ සමහරුන්ට සක්කාය දිට්ඨිය වැඩි වුණාම පුංචි වේදනාවක් ලොකුවට අරගෙන කයින් කෑ ගන්නවා. මේ මාව බේරගන්න. ඒ මොකද මේ සක්කාය දිට්ඨියත් වැඩි. දැන් සමහර අය ලෙඩට හරි බයයි නේද? දැන් අර නකුල පිට කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක්ද? අර නකුල තාත්තට කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන හේතුව මොකක්ද? දැන් අපේ කය ලෙඩ වෙනකොට ඇයි හිත ලෙඩ වෙන්නේ? ඈ සංඛාය දිට්ඨිය. මම කියන හැටියේ. ඒ මම කියන හැඟීම වැඩි වෙන්න වැඩි වෙන්න කාය දෙද වෙනකොට හිත රැගෙන වැඩි. ඒක තමයි ස්වභාවය. දැන් බලන්න අපිට මේ අඟ පොඩ්ඩක් අත් වෙනකොට ඔන්න ඉතින් ඔව් මම කියන සංඥාව වැඩි වෙනකොට ඔන්න අමාරුයි. වැඩි ගණන් ගන්න තියෙනාට මේක මොකක්ද තියෙන්නේ? මේක මතයි දෙයක් නෙවෙයි කියලා හිතුවනම් මේ වේදනාව ටිකක් පහ කරගන්න පුළුවන්. සක්කාය දිට්ඨිය වැඩි වෙන්න වැඩි වෙන්න පින්නතුනි මේ වේදනාවල තියා ඇති ගන්නව වෙයි. එතකොට දැන් මේ වේදනාව පිළිබඳව හොඳට අවබෝධ කරගන්න ඕනේ. විපස්සනා භාවනාවේ මේ වේදනාව හොඳට තේරෙනවා. එතකොට අපි ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. බොහොම සාර්ථක විදිහට අපේ මේ නිවන් මාර්ගයේ අපි ඉදිරියට ගමන් කරන වේදනාන පස්සනාව. චිත්තාන පස්සනාව කියලා කියන්නේ සිතේ තියෙන අවස්ථා ධාතයක් බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේවත් හොඳට දැනගන්න. වෙන දෙයක් කරන්න නැහැ. රාගයක් ඇති වුණත් දැනගන්න. දේශයක් ඇති වුණත් දැනගන්න. දැන් සරාගති. අනිත් රාගති සංආදවතින් තියෙන 16කට බෙදලා තියෙනවා. ඉතින් මොන වගේ හිතක් පහළ වුණත් හොඳට දැනගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඊළඟට පින්න තුනේ ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සනාව නම් ටිකක් ගැඹුරුයි. අපි සාමාන්‍ය මූලික වශයෙන් කතා කරොත් මේ ධම්මානුපස්සනාවේ උගන්වනවා මුලින්ම පංච නීවරණ. ඊළඟට ආයත පංච උපාදානස්කන්ධ ආයතන. ඊළඟට ගෝචංග. ඊළඟට සතර නෑ චතුරාර්ය සත්‍ය. එතකොට වෙනතුරු මෙන්න මේ කොටස් පහ උගන්වන්නේ ධම්මානුපස්සනාව. එතකොට දැන් අපි බලමු ධම්මානුපස්සනාව සුත්තක් අපි විනාඩි කීයක් හරි අරගෙන ඒ පිළිබඳව අපි දැන ගැනීම වටිනවා. එතකොට දැන් බලන්න මේ මුලින්ම ධර්මානුපස්සනාවේ බලන්නේ මොකද්ද? දැන් අපි ධම්මා ධම්ම කියන වචනේ අපිට හරිය පුරුදු වචනයක් නේ. මේ ධම්ම කියන වචනේ අපි තේරුම් ගන්න ඕනේ මෙතන ඉතරයි හේතුඵල ධර්මයන්ගේ සකස් පිට දේවල්. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ හේතුඵල ධර්මයේ තමයි සකස් වෙලා තියෙන්නේ. මේ ලෝකයේ තියෙන සියලු ධර්ම. දැන් පංච නීවරණ කියලා කිව්වහම දැන් මේ නීවරණ පිළිබඳව හොඳට දැනගන්න ඕනේ. නිවර්ණ කියන වචන තේරුම මොකක්ද? සෝනිවන ආවරණය කරනවා. විශේෂයෙන් ඥාන ආදී වශයෙන් උපපජන කුසල සිත්තම් විවාහයේ විශේෂීති සතා කප්ප උපපජිතුන්න දෙන්තිටි විවරණා. ධ්‍යාන සිතා විපදිතික්නෝදී වලක්වන අකුසල ධර්ම තමයි නිවර්ණ කියලා කියන්නේ. මොනවද මේ නිවර්ණ? ධර්ම පිළිතුරලා කාමස්සන්දේ, ව්‍යාපාදේ, තීනමිත්තේ, උද්දච්ච කුක්කුච්චේ විචිකිච්ඡා. ඉතින් මේවා මම දැන් මේ වෙලාවේ තෝරන්න යන්නේ නැහැ. එතකොට මේ නීවරණ සම්බන්ධ හොඳ අවබෝධයක් අපට තියෙන්න ඕන. හොඳට දැනගන්න ඕන. ඊළඟට පංච උපාදානස්කන්ධ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද රූප කියන්නේ? අපි ඉස්සෙල්ලා කිව්ව මොනවද? සතර මහා භූතයන්ගේ සකස් වෙච්ච දේවල් තමයි රූප කියලා කියන්නේ. සීතලේ මුනුසුමේ විනාශ කරන දේවල් තමයි රූප කියලා කියන්නේ. එතකොට පිටික රූපස්කන්ධය දැන් අපි නිකන් මෙහෙම හිතා ගන්නකොට දැන් අපිට මේ තේින්න තියෙන ශරීර කුල රූප. වේදනා කියන්නේ මොකක්ද? වේදනාස්කන්ධය කියන්නේ පින්නතුනි කොටින්ම කිව්වොත් මෙච්චරයි වේදනා ස්කන්ධය කියලා අපි ලොකුවට කියන්නේ සිතුවිල්ලකට. වේදනා ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. සංඥා ස්කන්ධය කියන්නේ ඒ සිතුවිල්ල. සංස්කාර කියන්නේ චේතනා, විඥාන කියන්නේ සිත. ඒක දැන් බලන්න අනිත් ඔක්කොම නාමස්කන්ධ මේක තමයි රූපද නාම රූප වශයෙන් විදුවොත් ඇත්ත වශයෙන්ම මේ රූප කියනකොටද රූපස්කන්ධය ගැන විතර හතරම නාමස්කන්ධය කියන පුතේ අපි ලොකුවට අල්ලගෙන වේදනාස්කන්ධය කියලා කාරණේ මේ සිතුවිල්ලකට දැන් අපි ධර්මයේ চৈতසිකයක් වේදනා වේදනා කියන්නේ සිතුවිල්ල සංඥා කියන්නේ සිතුවිල්ල සංස්කාර කියන්නේ සිතුවිල්ල එතකොට බලන්න තියෙනතුන මේ අපි පංච පාදානස්කන්ධය හැටියට අල්ලගෙන ඉන්නේ මේ සිතුවිලි ටික. මේ රූපයක් තියෙනවා තමයි. නමුත් විතර හැම එකක්ම සිතුවිලි. ඊළඟට තියෙන ආයතන 6. ආයතන 6 කියලා කියන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ආයතන 6 ගැන පිටසු හොඳට අවබෝධ කරගන්න ඕන. මේවට කියන්නේ පුරාණ කම්මා කියලා. පැරණි පුරාණ කනවා කියලා කියන්නේ. ඇහි රූප බලබලා කනෙන් ශබ්ද අසසා නාසයෙන් ගඳ සුවඳ විඳින ජීවට රස විඳින කායට පහස ලබමින් හිත කාර්මුණු ගන්නේ ඕක තමයි අපේ ලෝකය. ඕකෙත් හැමදාම මතක් කරගන්න ඕන. අපි මොන රැකියාව කළත් මොන උගත්කම් තිබ්බත් මේ රටේ නැත්තම් මේ අපේ රටේ කොහේ හරි මේ මුළු ලෝකයේම අධිපතියා වුණත් අපි කරන්නේ මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන සතුටු කරන එක තමයි අපි කරන්නේ. ඒ නිසා මේ ආයතන පිළිබඳවත් හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මානුපස්සනාවේදී මේ ආයතන පැහැදිලි කළා. ආයතනයේ තේරුම මොකක්ද? මේ නිස්පාදනය කළ දෙන ආයතනයක් හොඳන තෙරපු නිස්පාදනය කරන තැනකට මෙතන තෙරපු විතර වෙන්න තැන එහෙම නෙවේ. සතර ගමන සකස් කරලා දෙන තැන තමයි ආයතන කියලා කියන්නේ. ඒක මෙන්න මේවා පිළිබඳව හොඳට අවබෝධයක් තිබුණ නැත්නම් අපි ඉස්සරටම ඉතින් මේක යනවානේ සක්ක වෙන දෙයක් නැවතීමක් නෑ ඒ නිසා පිළිතුරු හොඳට ඉස්සට ගන්න ඕන මේ ආයතන පිළිබඳව පිළිතුරු විපස්සනාව දවසට අනිවාර්යෙන් දවසට එක වතාවක්වත් කරන්න ඕන මේක මෙහෙමයි කරන්නේ අනේ මගේ සාමිත්‍යයි ඇහැට පේන රූපත් අනිත්‍යයි දැන් ඔය ඇත් නිට්ටියද නෑ නේ අනිත්‍යයි එතකොට දැන් බලන්න ඇහැ අනිත්‍යයි ඇහැට පෙනෙන රූපත් අනිත්‍යයි. එතකොට එකතු වෙන ස්පර්ශත් අනිත්‍යයි. ඇහෙන් මේ පිට පුරා මේ තාක් ලබලා තියෙන වේදනා සියල්ලම නිත්‍ය අනිත්‍යයි. අනිත්‍ය දැන් කොච්චර රටවලද ගිහිල්ලා ඔය පිටුට දැකලා ඒ දැකපු දේ ඊයේ දැකපු දේ අද ඉවරයි. එතකොට මේ ඇහැ නිසා ලැබපු සියලු වේදනා අනිත්‍ය වෙලා කියලා කියන යමක් අනිත්‍ය නම් දුකයි දුකයි නම් මම මගේ කියලා අල්ල ගන්න පුළුවන් කමකුත් නැහැ. ඔය විදිහට පිටුනේ ආයතන 6 පිළිබඳවම අපි හොඳට හිතන්නට ඕන. ඊළඟට තින් ගොත්කාංග ධර්ම හතක් පැහැදිලි වෙනවා ඊළඟට චතුරාර්ය සත්‍යය. ඒ මෙන්න මේ ටික තමයි මේ ධම්මානුපස්සනාවේදී කියන්නේ මේ හැම එකක් පිළිබඳව හොඳ දැනගැනීමක් අවශ්‍යයි. ඒකයි සදානාති කියලා කියන්නේ. ඒ නිසා දැන් අපි බොහොම කෙටියෙන් තමයි ඉතුරු ඒ සතිපට්ඨාන සම්බන්ධව විසින්තුණක් පැහැදිලි කරන්නේ. අන්තිමට අපිට කියන්නේ මෙච්චරයි. කරන සෑම වැඩක්ම පිළිතුරු සීය වැඩෙන විදිහට කරන්න. ඒක තමයි මේකට අත්‍යවශ්‍ය දේ. සීය වඩා ගන්න තමන්ට පුළුවන් නම් ඉතාම ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. නිවන් දකින්න කිසි 아무තු වැඩක් නැහැ. පුළුවන් තරම් ප්‍රබල සතියක්. සුදුසු සුදුසු සූත්‍රවල සඳහන් වෙනවා. අභිධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා හොඳ සතියක් ඇති කරගත්තොත් සීයක් ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම අපේ සසර ගමන කෙටි වෙනවාමයි. ඒ වගේම අපිට ඉස්සාවලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන අපේ බෞද්ධයන් හැටියට අපේ එකම ඉඩක් කියවන යමා මහ නිවන සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඒ නිසා පිටුසුල්ලා දැන් කාර්යකාරී වැඩ කටයුතු තමන්ගේ රැකියාවේ ස්ථානවල වැඩ කරලා මේ රාත්‍රී කාලයේ මේ සඳහා විස්තර කාලයක් යොදාගෙන පිළිතුරුනා මේ ගැඹුරු සමානලාට මම පාසස්පර්ශාන් සූත්‍රයේ දේශනා කිරීමට හේවත් තිබුණේ මොකද මෙහි අපි හිතාගෙන ඉන්නේ වෙනත් සූත්‍රයක් විස්තර කිරීමට නමුත් මේ මහත්යා ඉල්ලපු නිසා තමයි අපි සූත්‍රය පැහැදිලි කළේ සමහර වෙලාවට දැන් මේ සූත්‍රය අහනකොට සමහරුන්ට නිරත වෙන්නත් පුළුවන් මොකද සමාන සූත්‍ර දේශනාවක් වගේ නෙවෙයි මේ වගේ දේවල් හරි අමාරුයි අපි ඔළුවට දාගන්න. නමුත් පිළිසින් මේ දේවල් අපි දාගන්න එක අත්‍යවශ්‍යයි නිවන් අවබෝධ කරගන්නට. ඒ නිසා මේ ගත කරපු කාලය ගැන කවුරුත් සතුටු වෙන්න ඕන අනේ. අපි කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ දින වකවාන පැහැදිලි කරපු ඒකාන්තයෙන් මේක හරියට වැළුවොත් දින 7කින් නිවන් දකින්න පුළුවන් සූත්‍රයක් තමයි මේ ශ්‍රවණය කළේ මේ කාලේ පමණයි. ඊළඟට පිළිතුරු සෑම බුදු කෙනෙක්ම දේශනා කරන සූත්‍ර දේශනාවක්. අපිට මේ බුද්ධ වචනය කටින් කියන්න ලැබීම කොච්චර භාග්‍යයක්. පිළිතුරුලාට මේ සම්බන්ධ වචනයක් හරි හාන ලැබීම කොච්චර භාග්‍යයක්. මේ වගේ වැඩි කතරක ජීවත් වෙන මේ පිළිතුරුලා මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සත්‍යය අහන්න ලැබීමම පිළිතුරු සාර භාගයක්. ඒ නිසා අපි දැන් අර මුලින් මතක් කළා නිවන් අවබෝධ කරගන්න ඕන නම් කර්ම හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ මොනවද? ධර්ම ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, සමතය, විපස්සනාව. ඒකෝර දැන් මේ පිළිතුරුලාගේ ධර්මය ධර්ම ශ්‍රවණේ තාම දෙක සිද්ධ වුණා. නැත්නම් සාකච්ඡා ස්වරූපයෙන් මේ කටයුතු සිද්ධ වුණා ඊළඟ සමතේ දියුණු කරන්න කියන්නේ සතියෙන් තමයි දියුණු කරන්න තියෙන්නේ සතිය දියුණු වුණාට පස්සේ අපිට හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් නම් අනිවාර්යෙන් අපට නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වත් සෑම දෙනාටම මේ කවුරුත් සතර වඩන්න නැත්නම් සතර ගමන යන්නේ ඒ වගේම දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සත සංසත් බලාපොරොත්තු වෙන පිරිසක් නෙවෙයි. අපේ එකම ඉලක්කය වෙන්න තුන අපිට ඒවා ලැබෙනවා පැතුවත් නැතුවත්. නමුත් අපේ එකම ඉලක්කය වෙන්න තෝන සියලුම සැප ඉක්මවලා නිවන් සැප ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අපි කියන්න ඕනේ. ඒ සාය ප්‍රාර්ථනාව 100%ක්ම මුදුන් සත්‍යවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා අපේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං চিරං රක්ඛන්තු දේශනං চিරං රක්ඛන්තු මං පරංති ඉමිනා පුඤ්ඤ සම්මේන මාමේ කාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම්මේ පුඤ්ඤ සම්මං මාසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා සමුච්ඡති